අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පජහති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ත්‍රිලක්ෂණය සම්බන්ධ අනුපස්සනාවන් පිළිබඳවයි මේ ධර්ම දේශනාවේදී නැත්නම් ධර්ම දේශනා මාලාවේදී මාතෘකාව වශයෙන් ඉදිරියට තියාගත්තේ. ඊ අපි දවසේදී නැත්නම් පළවෙනි ධර්ම දේශනාවේදී මේ අනිච්චානුපස්සනා පිටිබඳව ශක්ති ප්‍රමාණයෙන් කර්ම ඉදිරිපත් කරගත්තා. ඒ පිටිබඳව සමාලෝචනයකින් නැත්නම් නැවත පින්ඩාර්ථ ඉදිරිපත් කර ගැනීමෙන් අද දෙවෙනි දවස් සඳහා ඉදිරියක් බලා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අනිච්චානුපස්සනාව නැත්නම් අනිත්‍යතාවය කියන එක යෝගාවචරයා තේරුම් ගන්නවා ඒකේ තියෙන විපරිණාම ස්වභාවයේ නිට්‍යයට නිට්‍ය පටික්ෂේප නිට්‍ය භාවය අනිප්පත්ත වශයෙන් පුත්වා භාවතෝ ඇතිව නැතිව යන ස්වરૂපේ විපරිණාමී මෙන්න මේ ගති වලින් මේ වචනාර්ථය අපි නැත්තම් නිර්වචනය අපි හඳුනා ගන්නවා සූත්‍රමේ වශයෙන් ඊට පස්සේ ඒක චින්තාමය වශයෙන් ගත්තොත් ලෝකයේ දිහාවට අපි මේ ජීවිතය ගත කරපු කාලය පුරාවට අපි දන්නවා මේ දේවල් වල පවතින වූ වෙනස් වෙන සුළු බව ඉතින් ඒකට මේ සර්වචන්නාචි ඉදිරිපත් කරන මේ අනිත්‍යතාවය සාමාන්‍ය බුද්ධිය ඇති කෙනෙකුට චින්තාමේ වශයෙන් නැත්නම් අන්වේ ඥාන වශයෙන් එහෙම නැත්නම් තර්ක ඥාන වශයෙන් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඒකදී අන්වය ඥාන මට්ටමේදී තර්ක ඥාන මට්ටමින් මේක සුහදව බාරගත්තොත් එහෙම නැත්නම් ඒ අනිත්‍යතාවය සාධනීය පැත්තට බාරගත්තොත් ඒ කෙනාට කුසල ඡන්දයක් පහළ වෙන්න ඉඩ තියෙනවා මේක භාවනා කළ බලන්න. අන්නේ විදිහ ලොකු පෙළගස්මක් ඇතුවයි යෝගාවචරයා මේ අනිච්ඡානුපස්සනාවේ සමෘද්ධිය කරා පැමිණෙන්නේ. ඉතින් භාවනා කළ පමණමුත් අනිච්ඡානුපස්සනාවට සුදුසුෙක් වෙන්නේ නැහැ. භාවනා කරගෙන යනකොට Taman භාවනා කරන්නා වූ නැත්නම් ඉදිරියෙන් තියා ගන්නා වූ රූප කර්මස්ථාන නැත්නම් කායනුපස්සන අරමුණ ඉස්සර වෙලා අපි අරමුණ තහවුරු කරන්න උත්සාහ කරනවා. නිත්‍යතාවය අරමුණු භාවය ඒක කියන්නේ නිමිත්ත ගැනීම තහවුරු කරන්න වගේ තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා ඊයේ අපි දේශනාදී මතක් කරගත්ත විදිහට එකම අරමුණක් අරගෙන ඒ අරමුණ නැවත නැවතත් මූණිස්සරහින් තියාගත්තා වගේ මූණට මූණ දාලා තියාගත්තා වගේ එන ආකාරයට සකස් කරලා හරියට මේ අරමුණේ නিত্য ස්වභාව ලක්ෂණ නিত্য වූ පෞද්ගලික ලක්ෂණ නিত্য වූ පච්චත්ත ලක්ෂණ නিত্য වූ නෛසර්ගික ලක්ෂණ තියෙනවා කියන හැඟීමෙන් වගේ දෙක මේ ලක්ෂණ අනුව වෙන් කළ බලන්න හදනවා ආශ්වාසයේට ඒකටම ප්‍රත්‍යක් පච්චක්ක වූ ස්වාධීන වූ ස්වභාවික වූ නයිසර්ගික වූ ලක්ෂණ වර්ගයක් තියෙනවා. ප්‍රස්වාසයටත් ඒ වගේ තියෙනවා. මේ දෙක අතර වෙනස කොහොමද කියලා මුල් වෙලාවේදී ඒක දිහා බලන්නේ නිත්‍ය සංඥාවේ. නිත්‍ය වශයෙන් මේ දෙක අතර වෙනසක් තියෙනවා කියන හැඟීම. එම හොඳට නිත්‍ය සංඥාව 11 ආකාරයකින් වැඩුවට පස්සේ තමයි ඒ හිත පිරිච්ච ගතියකට, සම්පත්‍ති කරගතියකට, සංതൃප්ති කරගතියකටපත් වෙලා මේකේ මේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍යතාවය මතුවෙන්න හදා. ඒක නිසා මුලින් මේ අනිත්‍යතාවය ඉස්මතු කර ගැනීම සඳහා නිට්යයි කියලා නිට්ය සංකල්පයකින් මේක දිහා බැලීම අහඹයක් නෙවෙයි. ඒක සර්වඥාන් වහන්සේ විසින් ප්‍රයෝගයෙන් ඉදිරිපත් කරන ලද්දක්. ඒ නිසා සර්වඥාන් වහන්සේ මේ ආනාපානසති භාවනා කරනකොට ඒකේ 11 පැතිකඩක් ඉදිරිපත් කළා කියන මේ 11 පැතිකඩම දකින්නකම් ආනාපානේ බලන්න එහෙම නැත්නම් මේ එක අපි ආනාපානේ කියන එක එයාට මේ කතරගම දෙයයන් මූණු හයක් තියෙනවා වගේ මූණු 12ක් තියෙනවා ඒ මූණු 12ම පැතිකඩ 12ම දැක්කොත් විතරයි අපි ආස්වාද ප්‍රසවාස දැක්කයි කියලා කියන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒ නිසා කොච්චර බැලුවත් තාම මේ 11 පැතිකඩ දැකලා නැත්තම් ඒව ස්ථිර 11 පැතිකඩක් තියෙනවා මේක දිහා බලනවා වගේ බලනකොට ඒ ආනාපානී අනාගත අතීත අනාගත පච්චුප්පන්න ස්වභාවය බලන්න මේකදී ආනාපානයේ අතීත කියලා කියන්නේ ආන ආස්ප්‍රස්වාසයේ ගෙවුනත් ඉවර කරන්නේ නැතුව ඒක දිහාම බලන්න. නොසලෙන සද්ධාවකින් අඛණ්ඩ වීර්යයකින් නොසලෙන සතියකින් ගෙවිච්ච ප්‍රස්වාසයේ තව තියෙනවා කියන හැඟීමෙන් බලා ඉනවා හරියට ඊට පායනකොට තරු නැති වුණාට ඒ තරුවේ අන්තිම බිඳුවක් බලන්න සි. ඒකට අපිට කියන්න පුළුවන්. එතකොට අතීත ස්වභාවය බලනවා. පිළඟේ විච්ච හැටි බලනවා. ඊට පස්සේ අනාගත ස්වභාවය කියලා කියන්නේ ඊගාට එන ප්‍රසවාසයේ ඉවරලා එන ආශ්වාසයට එන්නත් කලින් <clears throat> සතිය පිහිටවගෙන සූදානම් ශරීරේ අප්‍රමාදීව ලොකු උද්‍යෝගයකින් එන ප්‍රස ආශ්වාසය දිහා බලන්න. ඊට පස්සේ මේ දෙක අතර මැද තියෙන ප්‍රත්‍යක්ෂ අනාගත පච්චුප්පන්න කියලා ගුරුසු ආශ්වාසය ගුරුසු ප්‍රසවාසය වශයෙන් වෙන වචනෙන් කියනවනම් මේ ආසව ප්‍රසවාසයේ මුලමඳාක බලන්න. ඒ නිසා කොච්චර බැලුවත් මේකට මෙහෙවීමක් නැති කෙනාට පේන්නේ මැද විතරයි. ඒ නිසා ඒකේ නොදක්ක පැතිකඩ ටික දක්වන්න ਸਰවචනාංගමේ සම්පකාය පරිසංවේදී කියලා එක පැත්තකින් මේකට උනන්දු කරනවා. තව පැත්තකින් අතීතනාගත පච්චුප්පන්න වශයෙන් බලන්න කියනවා. මේ තුන් ආකාරය දැක්කට පස්සේ ආනාපානයේ සම්පූර්ණ ප්‍රස්ථාරයක මේ ගාන්ටාර හැඩේ තියෙන ප්‍රස්ථාරයක ඉතාලම තනිකොත් තුනියෝ පටන් ගන්න ගොරෝසු වෙලා ආයෙත් බහලා යනවා වගේ මේ මේකේ සම්පූර්ණ ගමන්පතේ ස්ථානේ පේන්න පටන් ගන්නවා. ඒකට යෝගාවචරයා අරමුණත් එක්ක සමීපස්ත වෙනව කොච්චරද කියනවනම් අරමුණත් බලන හිතත් අතර වෙනසක් නැති තරම් ඈතින්ද බලපු කෙනෙක් ලං වෙලා netතර දීලා බැලුවා වගේ අරමුණට හොඳට සාදර වෙනවා. ඒ වගේම සඳහන් කර තිනවා ඕලාරික සිකුම කියලා ඊටාම ගොරෝසු ආස්වාසේ ඉඳලා සූක්ෂම ආම සූක්ෂම ආස්වාසේ දක්වා ඊටාම ගොරෝසු දීර්ඝ ආස්වාසේ ඉඳලා ඊටාම කෙටි සූක්ෂම ප්‍රස්වාසේ දක්වා ආස්වාද ප්‍රස්වාසේ ඕලාරික සුකුම පැතිකඩ දෙක බලන්නේ කියලා. ඒ නිසා යෝගාවචර ඉඳ ගන්නකොට කොහොමඩක්වත් ආධුනිකයන් හොඳටම ප්‍රසිද්ධයි. ඉඳ ගන්නකොට බොහොම ගොරෝසුත් නාස්පුඩු පුරවාගෙන දිගට වැඩෙන ආස්වාද ප්‍රස්වාස වැඩේ. නමුත් මේක කීකරු කරන කීකරු කරගෙන යනකොට ඒකෙම හිත පාත්තනකොට මේක එnde end end සිවුම් වෙලා අතිසූක්ෂම தත්ත්වයටපත් වෙනකොට මේ කියන්නේ ගොරෝසු සහ සිවුම් කියන එක යෝගාවචරය කාලානුරූපව තේරුම් ගන්න. ඒ වගේම ප්‍රනීත හීන කියලා පැති දෙකක් තියෙනවා. ආනපානෙ පේනකොට බොහෝම <coughs> ලැබුණා වගේ සාර්ථක වුණා වගේ ප්‍රයත්නේ සතුටක් ඇති වෙනවා. ඉන ආස්වාසේ එන එනේන ආස්වාසේ පේන එනේන ප්‍රසවාසේ පේන එනේන ආස්වාසේ මෙනෙහි කරන එනේන ප්‍රසවාසේ මෙනෙහි කරන එනේන ආස්වාසේ ප්‍රෞද්ධිත ලක්ෂණ දකින්න එනේන ප්‍රසවාසේ පෞද්ධිත ලක්ෂණ දකින්නකොට ඒ සූර භාවයේ හරියට දුන්නේ විදින්නේ ඊතල විදින්න පුරුදු වෙන කෙනා විචින විචින ඊතල එල්ලේට යනකොට ඇති වෙන සතුට වගේ සතුටක් ඇති වෙනවා හදන හදන ගාන ගණන් පත්‍රයක සාර්ථක උත්තර දෙන්නා වගේ ප්‍රණීත භාවය වැටෙනවා. ඒත් මෙහෙම ගිහිල්ලා අන්තිමට අර ආනාපානේ සූම් වෙලා අති සූක්ෂම භාවයට යනකොට මෙච්චර ප්‍රණීත වෙච්ච ආනාපානේ නැද්දකින් ඔබතන් කියලා தත්තෙට එපා වෙලා කම්මැලි වෙලා මේකේ මොකද්ද බලන්න තියෙන කියලා හීන දීන தත්තරපත් වෙනවා. මේ අර ප්‍රණීතව සාදරව තියාගත් ආනාපානෙට මර වගේ හීන தත්තකටපත් වෙනවා. ඊගාට අජ්ජත් බහිද්දා කියලා ඇස් දෙක වහගෙන හොඳට භාවනා කරනකොට තමගේ ආධ්‍යාත්මික කයෙහි නාස්පුඩුවේ අග නැත්නම් උඩුතොලේ හොඳටම ආධ්‍යාත්මික වශයෙන් මේ ආස්වාසේ වැටෙනවා. හොඳට තුනි වේගන යනකොට මේ ඇතුළත පිටත සීමා නැහැ. ආස්වාද ප්‍රසවාසයේ බම්බ ගණන් ඈත් වෙනවා වගේ පිටත පේන පටන් ගන්නවා. ආස්වාද ප්‍රසවාසයේ අනුන්ගේ එකක් වගේ. නිකන් හරියට හයියෙන් එහාට මෙහාට ඇහෙන දොරකින් එන හුලං ගැල්ලක් වගේ පිට පේන පටන් ගන්නවා. ඒසොර යෝගාවචරය අත්දකින්න. හරියටම ආස්වාද ප්‍රසවාස ලයට පැද්දෙන වෙලාවට පැද්දෙන නමුත් මේ ඇතුළත කියන හැඟීම නැති වෙනවා. ඒකට අජත්ත බහිද්දා ભેදයක් ඇති වෙනවා. සමහරට දූරේ සංසිකය කියලා ભેදයක් ඇති වෙනවා. සමහරට බඹ ගණන් ඈතින් ඈතට යනවා පේනවා. අනිත් එක මොලේ ඇතුළට යනවා වගේ ඇතුළට යනවා පේනවා. තිබිච්ච තන වදිච්ච තනේ පද පටන් ගන්න ගියාම එළියට ප්‍රක්ෂේපණය වෙනවා ඇතුළට පැද්දෙනවා. ඇතුළෙන් ඇතුළට කියලා නහය ඇතුළට යනවා වගේ නහය ඇතුළේ කියලා මොලේ ඇතුළට යනවා වගේ වැටෙනවා. මේ එකක්වත් භාවනාවේ වැරද්දක්වත් දෝෂාවර්පණයක්වත් කෙලෙසයක්වත් නෙවෙයි. මේ ආනාපාන විපරිණාමයේ බලන්ඩ බුදුහාමුදුර අපිට ඉර ඇදලා තියලා තියෙන හැටි. මේ ආනාපාන දෙකේ පෞද්ගලික ලක්ෂණ පවතින තාක්කල් මේ 11 ආකාරයෙන් පේනවා. නමුත් බුදුමාකාර චිත්ත නියාමයක් වැඩ කරන්න පටන් ගන්නවා. මේ විදිහට හැම පැතිකඩක්ම ආස්වාද ප්‍රසවාසයේ නිදර්ශනයක් වශයෙන් අපි අර කතා කරන්නේ. බලහන බලහන යනකොට මේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මේ පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගැනීම කියන එක තනි වචනෙන් කිව්වට ඒක යෝග ජීවිතය ඉතාමත් වැදගත් කරනවා. ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ පොදු ලක්ෂණ මතුවෙන්නේ ඉස්සර වෙලා. අර 11 ආකාරයට වෙන් කරලා කැඳේ ගල බෙදුවා වගේ වෙන් කරපු ආස්වාස් ප්‍රස්වාස දෙක දෙකම සම වෙන්න පටන් ගන්නවා. ආස්වාසෙත් එක වගේ ප්‍රස්වාසෙත් එක වගේ දෙකම සියුම්. දෙකම අහුවෙන්නේ ආන්නේ සමභාවයට එනකොට යෝගාවචර හුඟක් වෙලාවට සතිය කඩුනා කියලා ශක කරන්න ඉඩ තියෙනවා. සමාධියට බාධායි කියලා හිතෙන්න ඉඩ තියෙනවා. මේ සියුම් වෙලා දෙක සම වෙනකොට මෙතෙක් නැහිච්ච සද්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. මෙතෙක් නොදැනිච්ච කය වේදනාව වගේක් දැනෙන්න පටන් ගන්නවා. මෙතෙක් යට වෙච්ච සියුම් සිතිවිලි වගේක් එන්න පටන් ගන්නවා. අතීත ස්මෘතිය එන්න පටන් අර ගන්නවා. සමහරුන්ට ගඳ දැනෙන්න පටන් ගන්නවා. සමහරම කටින් කෙලවුණාට උගුර කහන්න නාසය කිසි කරන්න පටන් ගන්නවා. මෙන්න මේ තඩමාරුවේදී මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක සූක්ෂම වෙලා අර බලානිට දෙකේ වෙනස නැති වෙලා එතකොට මේ වේදනා සංඥා සංස්කාරවල පොඩි ගොජ තමිල්ල පටන් ගන්නවා පොඩි හේතුවක් කාර්කමක් පටන් ගන්නවා පොඩි සෙල්ලක් කාර්කමක් පටන් ගන්නවා මේක සම්පූර්ණ යෝගාවචරයා උපදේශ නොලබෙච්ච යෝගාවචරයා ලෑස්ති වෙලා ගියේ නැති යෝගාවචරය හොඳටම හිතනවා මේක භාවනා පැටලිලා සතිය නැති වෙලා ඉතින් සමාහලාවට භාවනා අතහැලා දාලා යනවා. එහෙම නැත්නම් මේ සියුම් සූක්ෂම වේග නැන ආනාපානය නැවතමතු කර ගන්න අදහසින් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් භාවනා නින්දට වැටෙනවා. මේ තඩමාටුවේදී එකලස් තියාගන්න බැරි උහුරු බෝට නොවන හිත කටිපයි. හිත ලෝටලා යනවා. ඉතින් මේ தත්ත්ව භාවනාවේ දියුණු දක්ෂ යෝගාවචරයට මුණ ගැහෙන දේවල් නමුත් ඒ යෝගාවචරය බව දන්නේ නැත්නම් මේ හැම එකකටම හරියංක 7 8 පාවා දෙන්නයි. නිින්දට වැටෙනවා බොහෝ විට. සමහර වෙලාවට හුස්ම ගන්න යනවා ආයාස කරගෙන භාවනාව අලුත් කරගන්න. පොදෝද මඩේ දාන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කවදාහකත් නැති විදිහට අතීත දේවල් මතක් වෙන්න පටන් ගත්තයි කියලා නම් මට ඒක නම්බු කරන්න පටන් ගන්න භාවනාව බාධා. එහෙනම් කවදාකවත් නැති විදිහට කය පුරා මේ කැසිලි කම්පන චංචල උණුසුම් සිසිලි බුබුලු දමනවා ඉදිකටු දුවනවා කූඹි දුවනවා වැස්සර තිබුණා වගේ දැනෙනවා කියලා මේක මොකද්ද කියලා ඉතින් බාම් ගන්න පටන් ගන්නවා එහෙම නැත්නම් දොස්තර හොයන්න පටන් අර ගන්නවා මේක ඇඟේ වේදනාවක් කරප්පන් මත වෙන්න හදනවා විතරයි ඉතින් নানা ආකාරයෙන් යෝගාවචරය මේ බාහදට අකුල් කරා කුල්හෙල ගන්නකද මේ භාවනාවේ විපරිණාමයේ මතුවේගෙන එනකොට ඒ විපරිණාමයේ ආනාපාන විතරක්ම නෙවෙයි කරන්නේ වෙන විදිහකට කියනවා නම් මේ රූපාකාරයේ සංසිඳුවාගෙන යනකොට කායනුපස්සනා සංසිඳුවාගෙන යනකොට වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම ඒ පහටම දුම්මල ගැහුවා ඒ පහම පරල වෙනවා පහම ඇවිස්සෙනවා ඇවිස්සලා එන්න පටන් අර ගන්නකොට යෝගාවචරයේ සති චෛතසිකයේ විතරමයි ඒ ගොරෝසු ආනාපානය චුම් ආනාපානය දෙක අතර ඒ දණ්ඩක් වෙන්නේ සද්ධාව කැඩලා යනවා. වීර්ය නින්දට යට වෙනවා. සමාධිය වුවක්කිට ගලේ ගැහුවගේ නන්නත්තර වෙලා යනවා. ප්‍රඥාව සෝගාචරතා පහළ වෙලා නැහැ. ඒ නිසා හිතන්නේම මේක කෙලෙසක් කියලා. හිතන්නේම කියන්නේ භාවනා කරලා ඉන්නේ. හිතන්නේම මේ මම වැරදි තැනක වාඩි වෙලා තියෙන්නේ. එක්ක මගේ සීලය කැඩිලා. ඉතින් යෝගාචරය අර අනුග්‍රහ කළ යුතු භාවනාවට ආනදර කරන්න බෑ. ඉතින් මේකට අපි අවිද්‍යාව කියලා කියනවා. අපි මේකට මෝඩකම කියලා කියනවා. අපි මේකට මෝහය කියලා කියනවා. ඉතින් මේක නැති කරන්න තියෙන්නේ භාවනාත් කරන ගමන් මුදුට මේ කාරණා කමඨා සුද්ධ කරගෙන ධර්ම සාකච්ඡා මාර්ගයෙන් තමයි බේර ගන්න තියෙන්නේ. අපි හිතමු කොහොම හරි කරලා යෝගාවචරයා මේ කටුකොහලෙන් එළියට ආවයි කියලා. මේ කටුකොහලෙන් එළියට එන්නේ එක දවසින් නෙවෙයි. අද ආවට හෙටත් වැටෙනවා. හෙට වැටෙන්නේ වෙන පැත්තකින්. අනිද්දත් වැටෙනවා. ආයෙත් පැති. ඔහොමම කෙරුවට පස්සේ ඒ පරියංග පරිංග පහසා මේකට විශේෂණ පදයක් දාන්න වෙනවා විශේෂ සාර්ථක පරියන්කක් පරියන්කක් පාත මේ කටුකොහලකට අහු වෙන බවත් කටුකොහලෙන් මිදෙන්න ඕනේ බවත් තේරුම් අරගෙන කටුකොහලත් සුබ නිමිත්තක් කරගන්න මේ කටුකොහල හොඳ භාවනාවක සුබ නිමිත්තක් හැබැයි නිකන් හිතලා ගන්න එතකොට අර ඉස්සල ඉස්සලා නිවර්ණ නැති කරන්න උත්සාහ කරාට දැන් මේ අරමුණේ පොදු ලක්ෂණ මතුවේගෙන එනකොට මේ වගේ කලවක් කලකබෑනික කලබගෑනියක් එනවා ඊට පස්සේ හිමීට මේක හොඳ දෙයක් මේ ආනපන සම වෙනවට කමක් නැහැ මට සතිය තියෙනවානේ කියලා යෝගාවචරය මේකෙන් එළියට එන්න අත්තර කීපයක් අපේ තේරවාදී අපිට අපේ ශාසනය අපිට යෝජනා කරනවා එකක් තමයි අපි මෙතෙක් කල් ඉස්තිර කරගන්න පටන් අරගන්න යෝජනා කරගන්න ගත්ත මේ නිමිති බොඳ වෙන්න පටන් ගන්න එක එකක් තමයි නිමිත්තේ සතිය පවත්වපු යෝගාචරයට දැන් අභියෝගයක් එනවා අනිමිත්තේ සතිය පවත්වා. අරමුණේ සතිය පවත්වපු යෝගාවචර දැන් ඉනවා අනාරම්මණේ සතිය පවත්වන්න. ඒ වගේම ඇතුළත පිටත කියලා මුදුවට සීමා මරියාදාව සහිතව භාවනා කරපු එකනට ඇතුළත පිටත කියලා තේරම නිකන් විසිරිලා යන ගතියකට එන්න පටන් ගන්නවා. ඒ වගේම හරියට භාවනා විස්තර කියන්න පුළුවන් වචනෙට නගන්න පුළුවන් අදි වචනේ නිරුත්තිපත අනුව විස්තර කරන්න පුළුවන් තැන ඉඳලා මොකක්ද කියා ගන්න බැරි තැනකට භාවනා ගෙනියන. මේ සෑම තැනකදීම යෝගාවචරය තමන්ගේ මෙතෙක්කල් මනසේ නැත්තම් මොලේ ක්‍රියාත්මක වෙච්ච නැති පරමාර්ථ ධර්ම දිහාවට සුබත කැමැතිද ඔබ සුදුසුද මං කියන දේ අහනවද කියලා පරීක්ෂණයට ලක් කරනවා. ඒ උඟ දෙනෙක් 95කට වැඩි පිරිසක් මේ පරීක්ෂණයෙන් අසමර්ථ වෙනවා. මොකද ඒ ඇත්තෝ හරි කැමැති මේ දන්න සම්මුතියේ ඉන්න. ඒ නිසා අසීරුයි මෙතන ගියාට පස්සේ අර පරමාර්ථ ධර්මකට යන්න භාවනාණන් ඒකාන්තයෙන්ම සමෝසය කාට ආරාධනා කරනවා නමුත් තාම මේ සංසාරෙත් බැඳිච්චෙත් නානා ප්‍රකාර කර්ම කියලා ඒ ගමන යන්නේ නැතුව අපහු වෙනවා ඉතින් මේක සඳහා ඒ ලොකු ස්වාමීන් වහන්සේ පෙන්නලා තියෙනවා ඒ සත්‍යන වසන පුතේ දර්ශන නිදර්ශනයක් ඒක බොහොම සිත් ගන්න සුළුයි ඒක සර්වචනාංශ විසින් දේශනා කරන ලද්දක්. ඒ සර්වචනාංශය සඳහන් කරන ඔය දජක්ක සූත්‍රයේ සිද්ධිය ඉස්සර කාලේ සුරාසුර කියලා යුද්ධයක් තිබිලා තියෙනවා. ඒකෙදී සුරයන් පෙරදිලා අසුරයන් ජය අරගෙන තියෙනවා. අසුරයන් ඡණ්ඩයි පරුසයි. ගාහක් වෙලාවට අසුරංග යුද්ධ උපක්‍රම කරන ක්‍රමය ගරිල්ලා උපක්‍රම තමයි කරන්නේ. මේ කියන්නේ සාමාන්‍ය යුද්ධයක්. මොනට මොන දෙදෙපු යුද්ධයක් තිබිලා තියෙනවා. ඒ යුද්ධෙන් අසිරෝදෙනවා කියනවා. ඊපට පස්සේ දිනන වෙලාවදී සප්‍රදේ වින්දයා විෂ්ණු දෙවියන් කතා කරලා කියලා තියෙනවා. මේ විදිහට සූර්යයන් පරදෙන්න පටන් අරගත්තොත් අසුරයන්ගේ පරාදයකටපත් වෙනවා. ඒ නිසා මැරිච්ච සූර්යයන් කියන්නේ දෙවියෝ නැවත පණ දෙන්න බෙහෙතක් වල දෙන්නේ. ඊපස්සේ විෂ්ණු දෙවියෝ කිරිසයිල කලඹලා අමෘතය හොයාගෙන. හොයාගෙන ඇවිල්ලා අර මැරිච්ච මැරිච්ච දෙයයන් පොවරතියි. එතකොට අර මැරිච්ච සෙබළ විශාල ප්‍රමාණයක් ආය පණාවට පස්සේ අසුරන්ගේ පැත්ත දුර වෙලා තියෙනවා. ඒ වෙලාවේදී ශක්‍ර දෙවියන්ට කියලා කියනවා අසුර රජුරු මරන්න එපා ජීවග්‍රහයෙන් ගෙන්නේ කියලා. ජීවග්‍රහය කියන්නේ පණ පිටින් අල්ලගෙන ගෙනින් කියලා. ඉතින් අසුරයන්ගේ නායකත්වයෙන් දෙවිපචිත්ති කියන අසුරේන්ද්‍රයා ඒ අශ්වයෙන්දී අල්ලගත්තට පස්සේ දෙවිගොල්ල ජීවග්‍රහයන් අල්ලන අසුර හමුදා විනාශ කරලා පස්කොලකෙන් බැඳගෙන ආවා. වලලු කරන එක බැම්මක් දාලා තිනවා. ධනිස් දෙකට එක බැම්මක් දාලා තිනවා. බන්දට එක බැම්මක් දාලා තිනවා. බෙල්ලට එකයි අත් දෙකට එකයි. දාගෙන ඇවිල්ලා කෙහෙල් කඳ වගේ ආණ්ඩු කම්බල සෛලාසන ඉස්සරහ දැම්මලු යුද අධිකරණය. දැන් මේ යුද්ධෙදී තමන් මේ කරපු වැරද්දට නිදහස කරනු විමසානේ. ඉතින් ඒ වෙලාවේදී අර දෙයියෝ මුණ අත පය පොට්ටක් හොද ගන්න එහෙම ගිහිලා තියෙන යුද්ධ ඉවර වෙච්ච ගමන් සක්‍ර දෙවෙන්දත් ආසනේ ගන්න ඉස්සර වෙලා වේපචිත්ත අසුරින්ද කල්පනා කරාලු යකෝ වැරදිලා හරි ඇවිල්ලා තියෙන දිවි ලෝකෙත් නේ මේ මිනිස්සු හරි සාධාරණයි ෂා හරි ෂෝක් කියනකොටම අර බැමි පහ ගැලවිලා ගියා එන්න දෙවියන් අතර තව එක දිවියෙක් බවට පත් වුණා ඉතින් දැන් දෙවිගොල්ලේ හිම්මෙන් එනකොට ආයෙතුන යකෝ මං වගේ හොරි කඩේ මේ විශාල අසුර තේනාවර නායකත්ව දීපු මට මේ දිවි ලෝකෙට ගිය පමණින් දිවි ලෝක හොඳයි කියලා හිතනනේ මං වාගේ හොරි කඩේ චිකිතලා කියනකොටම බැරි පහ වැදුනලු ආයෙසරේ ආයෙසරයක් ඉඳලා දිවි ලෝක හොඳයි කියලා කියනකොටම බැරි පහ ලියුණා නිකමඩානේ දිවි ලෝක හොඳයි අසුර ලෝක හොඳයි කියනකොටම බැරි පහ වදිනවා භාවනා කරන කට්ටියට gedara හොඳයි කියනකොටම බැරි පහ වදිනවා භාවනා හොඳයි කියනකොට බයි පහලිය ඕක තමයි ඔය භාවනාදී සිද්ධ වෙන්නේ. নিকමත හරි භාවනා කර කර ඉන්නකොට ඒ ආනපන හොඳට ගෙවිලා හම් වෙන ඒ විවේකේ ඒ ඒ අනිත්‍ය සංඥාව එහෙම නැත්නම් මේ රූපේ වේදනාවේ සංඥාවේ සංස්කාරයේ විඥානයේ වෙන් වෙච්ච මේ අවකාශයේ අනේ මේක නේද බුද්ධ ආධිවත්තුන් වහන්සේලා අගේ කර මාර්ගය කියලා කියපුව ගම එයා මේ මඤ්ඤණා ලෝකෙන් සංඥාමාන දිට්ඨුලින් මිදෙනවා. නමුත් බයක් ඇති සැකයක් ඇති වෙනවා. ඇති වෙලා ඇත්ත ගන්න බලපු ගමන් ආයසර රූප බන්ධනයට අහු වෙනවා, වේදනා බන්ධනයට අහු වෙනවා, සංඥා බන්ධනයට අහු වෙනවා, සංස්කාර බන්ධනයට අහු වෙනවා, විඥාන බන්ධනයට අහු වෙනවා. ඉතින් තාමත්ම විචිත්‍ර දේ තමයි පෘථග්ජනයා මේ බන්ධනයට කැමති. අර විවේකයට කැමති නැහැ. ඉතින් මෙතන තීන්දුව වෙනවා මේ යෝගාවචරයා අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මපස්සන අත යනවද එතන පුරුදු පරිදි මේ කය පුරුදු පරිදි තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥානයට බැඳෙනවද කියලා මේ ප්‍රශ්නේදී ඒ යෝගාවචරයා නැත්නම් මේ භාවනා කරන මිනිස්සයා විද්‍යානුකූලව නම් කියන අවුරුදු 40000ක කාලයක් මේ ඉන්ද්‍රයන් සමග බැඳිලා පරිණාමය අතින් අනු ජය අරගෙන ඉදිරියට යන්න කරගෙන ගිය මේ සටනින් ඉතුරු වෙච්ච ඇබ්බැහිය නිසා නැවතත් ඉන්ද්‍රියපද්ද විඥාණයට කැමති කැමති වීම නිසා එයාට ඒ ආනාපානේ නැති වෙලා ඇති වෙන සියුම් භාවයේ වැටහෙන්නේ අසරණ වීමක් විදියට තනි වීමක් විදියට බයක් විදියට එහෙම නැත්නම් නිර්වින්දනයක් විදියට මම නිකමෙක් විදියට මම රැහෙන් අයින් වුණා විදියට මම කොන් වුණා ඉතින් එතකොට යා නැවත කරන්නේ බොහොම ඉක්මනට අර රූප වේදනා සංඥා සංඛාර කියන බැමි පහ ගන්නවා. ගැහුවට පස්සේ ඉතින් ගෙදර ගියා වගේ දරුවා සී වෙනවා, අම්මා අප්පා සී වෙනවා, ගෙදර සී වෙනවා, ළමා නම් බුඩාමකම් ඔක්කොම සී වෙනවා. ඒත් එක්කම ඒක ඒව එක්කමත් එක එන අසහනය සහ මානසික ආතතිය එන්න පටන් ගන්නවා. ඉතින් දැන් යෝගාවචරය කියන්නේ මේ බැමි පහ ඕනේ මානසික ආතතිය එපා. එහෙම නැත්නම් අසහනෙ එපයි. මේක කවදාකවත් කරන්න බැරි දෙයක්. මේක නිකන් කාශියක එක පැත්තක් විතරක් ඉන්නවා වගේ වැඩක්. දැන් මේ යෝගාවචරයට මෙතෙන්ට යනකම් භාවනා කරපු කෙනාට පමණ මේක පිළිබඳව දෙපැත්ත වෙන්න පටන් ගන්නවා. ආස්වාද ප්‍රසාර සංසිද්ධිගෙන ගිහිලා දෙකේ තිබුණ <clears throat> ආස්වාද ප්‍රසාර දෙකේ වෙනස සංසිද්ධිලා සමතාවයකපත් වෙනකොට බය නැතුව විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ඉන්දට වැටෙන්න දෙන්නේ නැතුව අයියෙන් ආස්වාද ප්‍රසාර කරන්නේ නැතුව නිමිත්තේ පැවතිච්ච ආස්වාසය නැත්තම් සතිය අනිමිත්ත දක්වාම ගෙනිච්චොත් ආරාමණය ආනාපාන සතිය ආරමුණ ආරාමණේ පවත්වපු සතිය ආරමුණ නැත්තඳම ගෙනිච්චොත් විස්තර කරන්න පුළුවන් තැන කෙරපු යෝගාවචරය විස්තර කරන්න බැරි අසරණ අනාථ කියන තැනේදී ලොකු ධෛර්යයකින් ලොකු වීරකින් ඉදිරියට ගෙනිච්චොත් ඒ යෝගාචරයට පේනවා සංසාරේ පුරාට තිබුණු මේ මෝහ පටල නැති කෙලෙස් වලින් තොර විශාල හිස්තැනකට යනවා. නමුත් කෙලෙස් වලම හැදිලා කෙලෙස් වලින්ම පුරුදු වෙච්ච අපේ හිත ඒ හිස්තැන හඳුනන්නේ නීරස අසරණ එහෙම නැත්නම් නිදිමතගෙන දෙන කම්මැලි කරන රහෙන් අයින් කරපු නිකමෙක් බාඩ පත්නවා. මේකට සර්වඥා සඳහන් කරන වචන තමයි තුච්ඡතාවය කියන්නේ. තමයි නිකන් තුච්ඡකමකටපත් ඒ වගේම තුච්ච මේ රිත්ත තත්ත්වයක රිත්තයි කියලා යමකින් නැති තත්ත්වයකට වෙනවා. ශූන්‍ය තත්ත්වයක් වැටෙනවා. අනාත්ම තත්ත්වයක් වැටෙනවා. මේකට බුදුමාකාර බයක් ලෝකාවචරකේ තියෙනවා. හැබැයි මේ බය කෙලෙසයක් නෙවෙයි. ඒක හරිය අමාරු විස්තර කරලා දෙන්න. මේ බය කෙලෙස් ඇතිකරන අනුසයක් වෙනවා කෙලෙස් නෙවෙයි. යෝගාවචර මේක අනුසයක් වශයෙන් දැකගත්තොත් මේ අනුසයේ තියෙන තාහකල් හිත ප්‍රපංච වලට කැමති වෙනවා මඤ්ඤණා වලට කැමති වෙනවා තණ්හාමාන දිට්ඨි වලට කැමති වෙනවා රූප වේදනා සංඥා සංකාර වලට කැමති වෙනවා ඉන්ද්‍රියපද්ද දැනුමට කැමති වෙනවා ඒකට ගිය ගමන් ඕඩ තරම් විතික්‍රම කෙලස් පරිඋත්තාන කෙලස් ඇති කරන්න පුළුවන් ඔත් මේ සියල්ලටම ඇදලා දාන්නේ අර හිස්තනට යන දෙන බය හරහා ඒක නිබ්බිදාව කියලා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරයට මේ නිබ්බිදාව නීරස ගතිය මේ රිත් තත්ත්වය මේ තුච්ච තත්ත්වය වැටහෙන්නෙම ගන්න දෙයක් නැහැ කියලා. යමක් නැති තැන. මේ නිසා යෝගාවචරය යමක් කිංචන කියන தත්ත්වයට එනවා. කිංචන කියන්නේ කෙලස් වලට බුදුහාම කියනවා. යමක් නම් කෙලස්. අර හිස්තන තමයි යමක් නැති තැන. මෙතනදී පෙන්වන්න පුළුවන් යමක් තියෙනවා වෙනස් වෙනවා. යමක් නැති තැන වෙනස් වීමක්. ඒ නිසා යෝගාවචරය අනිත්‍ය අනුපස්සනාවට සුදුසුකම් ලබන තැන තමයි මේ ආස්වාද ප්‍රසවාස දෙක සම වෙලා දෙක නොදැනි අර හිස්තකට අනිමිත්ත தත්ත්වෙට නිමිත්තක් නැති தත්ත්වෙට ආරම්භණයක් නැති தත්ත්වෙට පත් වෙනකොට දක්වන ආකාරය. මේක තමයි සරුවචන්දේ සඳහන් කරන්නේ මට මේ තේදී මොනවක්වත් කරන්න බෑ. ඒ කෙනා මොන ආකල්පයක් ගනීද දන්නේ මේකත් එක්ක නැවත නැවත හටන් කරන්න ගත්තොත් ස්වභාවයෙන්ම ද්වේෂය පහළ යෝගාචරයට මේ වෙලාවේදී gedara අනික් කෙනෙක් කියලා දෙන බතත් එක්ක තරහයි. නිදාගන්න එලාගත්ත පැදුරත් එක්ක තරහයි. වැස්සත් තරහයි. තෑගියත් තරහයි. ඔක්කොම පේන්නේ නිකන් ඇහැට ගුණක් වටේ. ඒ නිසා යෝගාචර හරියට අඩදබර කරගන්න. මේ தත්ත්වය දන්නේ නැති නිසා නමුත් මේක ඒ යෝගාචරකේ දෝෂයක් නෙවෙයි මේ මානව හිත පොදුවේ නික්ලේශී தත්ත්වයට දක්වන අකමැත්ත මේක මේ නිවනට දක්වන අකමැත්ත. මේක තමයි අපිට තියෙන කඩන්න තියෙන ප්‍රධානම ප්‍රශ්න. මේක සඳහා මොකද්ද උත්තරේ කියලා ගත්තොත් සර්වචනාචු මෙම ඉස්තිර සාරව එක උත්තරයක් දෙන්නේ මේ தત્ත්වයේ ඉක්මවපු කල්යාණ මිත්‍රව ඇසුරු කරලා යසංගේ ආකල්ප අකේ කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම මෙහෙම නීරස කම්මැලි තුච්ච පහත් පාහර තත්යකට හිත යනවා. එතින්දී සතිය කඩා නොගන්න ලෑස්තිලා යන්න ඕනේ. එහෙම නැත්නම් හිත නින්දට වැටලා මේකෙන් පණිනවා. ඒකට ලෑස්තිලා යන්න ඕනේ. මේ දෙයට නොගින් මේ මේ කර්ම ගෙවන්නේ නැතුව මේ තුච්ච තත්වයෙන් යන්නේ. මතු නොවි ඒකට යන්න බැරි බව තේරෙනවා. මේක මෙතන තියෙන කඩින් පරීක්ෂණයක් කියන්නේ. ආන්න මේ தත්ත්වය අරදී යන කෙනාට නම් අර යෝගාවචරය කියන නමේ සුවිශේෂී අර්ථයක් එන්න පටන් ගන්නවා. එයාට කෙලෙස් වරන තවන වැර තියෙනවා. ඒ වගේම ඕන දෙයක් ශාසනය වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් නිවන වෙනුවෙන් සත්‍ය පැවැත්ම වෙනුවෙන් සමාධිය වෙනුවෙන් ඕන දෙයක් අප කරන්න පුරුදු මෙතෙන්දී යෝගාවචර ඇත්තටම කියනවනම් මේ දාන වස්තු වශයෙන් දස දාන වස්තු කැප කරන්න නම් හොඳටම සූරයි. ඒක පිළිබඳව කිසි ප්‍රශ්නයක් හිතන්නේ ඒ වගේම නීවරණ ධර්ම ටික කැප කරන්න ඒක එකත් විසින් කෙලස් නේ. ඒකෙත් සම්සූරතාවයක් තියෙනවනේ මේ අරමුණ දිගේ බස්සන්න. නමුත් යෝගාවචරය අහුවෙන පැතිකඩ තුන හතරක් තියෙනවා. එකක් තමයි මේ නීවරණ ධර්ම දුරුවන් වේගන යනකොට එන ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පහ දැඩිසේ අල්ලගුවොත් ඒත් යෝගාචරය අමාරු වැඩ. අර භාවනාවේ සාර්ථකත්වයේ හරහා Taman දිනු කරගත්ත ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ඉන්ද්‍රිය ධර්ම ටික පවා යෝගාචරයාගේ සසර බන්ධණයට කොක්කක් වෙනවා. ඒ නිසා එව්ව අල්ලන්න ගියොත් විදර්ශන උපක්ලේශ බවටපත් වෙලා ආ මට අහවල් ධ්‍යාන දෙනවා මට බාහනකට ආලෝකය පහල වෙනවා මට හොඳට සතිය තියෙනවා ආදී වශයෙන් নানা ආකාර විදිහට යෝගාවචරය ආය කටුකුරුට පැටලෙනවා. ඒ වගේම තමයි දෙවෙනි එක මේ ශ්‍රද්ධා විදියේ සමාධි ප්‍රඥා ආදී මේ තාමත් වැදගත් ගුණ ධර්ම ටික පවා අතහැරිය යුතු නිවන් දකින්න නම් ඒ නිසා යෝගාවචරයාට අතාරින්න වෙන අමාරුම සියුම්ම දේ තමයි මෙතෙක්කල් සංසාරේ ගෙනාව මේ රුචි අරුචිකම් තියෙන මනාපමනාප කියන සැප කැමති වෙන ගතිය අතහරින්න වෙන එක තමයි හැම ගහනවා වගේ වැඩි. යෝග ජීවිතේ ඉතාමත් අමාරු දෙය තමයි අපි මෙතෙක්කල් ගෙනාවු අපි ඇබ්බැහි ටික. අපේ රුචි අරුචිකම් ටික අතහරින්න. ඒ මොකද අපි මේ සියලු කැපකිරීම කරන්නේ මේ රුචි අරුචි ටික ආරක්ෂා කරගන්න. අපේ සිංහල බුද්ධ ආගම රකින්න. එහෙම නැත්නම් මගේ තියෙන මේ මේ මේ දේ ටික කැමැත්ත මේ මේ රුචිය රකින්න අපි බුද්ධම විදියට මේ සබහා ධර්මය වෙනස් කරමින් පරිසරය වෙනස් කරමින් නගන. ඒ වගේ යම් ආකාරයකට සචේතනිකව අචේතනිකව වෙනස් වෙනකොට ඉතින් ඉෂාද බඳගෙන හඬනවා নানা ආකාර දුක් දෙනවා. ඒක නිසා යෝගාවචරය මේ අනිච්චානුපස්සනාට සුදුසුකම් ලබන්න නම් මේ බාහිරින් සහ අභ්‍යන්තරව සචේතනිකව සහ අචේතනිකව මේ වෙනස් වෙන ඕනම දෙයකට මට හැඩ ගැහෙන්න පුළුවන්. ඒකයි යෝගාවචරකම කියන්නේ මේ දේ මට මගේ රුචි අනුව හැඩගස්වන මනුස්සයාට යෝගාවචරය කියන්නේ. එහට අපිට කියන්න බලන ආර්ථික විද්‍යාඥයෙක් කියත හැකි, දේශපාලනඥයෙක් කියත හැකි, නැත්නම් සමාජ විද්‍යාඥයෙක් කියත හැකි. හැබැයි ඌත් පරාදයි. ඒක ඉතින් කොමිටේ කරලා නැහැ හරි වැඩක්. ඒක නිසා එතන තියෙන පරපින සතරක්. එතන යම් යෝගාවචරයක් දැනගත්තොත් මෙන්න මෙතනදී මම රුචිජුකම් පාවා දෙන්න වෙනවා. අදුගාන මේ ශ්‍රද්ධා විදියේ තති සමාධි ප්‍රඥා කියලා පණේපා කියලා රැකගත්ත මේ ධර්ම ටික පවා අනිත්‍ය බව තේරුම් ගන්න වෙනවා. නැත්තම් මම විදර්ශනා උපක්‍රේෂ වලට අහු වෙනවා කියලා. මෙතනදී යෝගාවචරයට ගන්න තියෙන ශූන්‍යතා පරිසංයුක්ත කල්පනා. එහෙම නැත්තම් නිබ්බාන පරිසංයුක්ත කල්පනාව සංසාරේ එක සැරයයි ගන්න. එක සැරයයි ගන්න ඕනේ. ඒක බැරිකම නිසායි අපි මේ නැවත නැවත අර වේපචිත්‍ය අසුරේන්ද්‍රයා වගේ දිව්‍ය ලෝකේ හොඳ නැහැ, අසුර ලෝකේ හොඳයි කියනකොට අර පංච බන්ධක ඇති වෙලා එයා අසුරට අසුරෙක් බවටපත් වෙනවා. යම් වෙලාවක කියනවනම් අනේ මේක මල කරදරයක් අසුරය අධර්මයෙන් ජීවත් වෙන જાතියක්. සූර්යෝ කියලා කියන්නේ සාධාරණ જાතියක්. ඒකයි මේ නඩුව අහලා ඉඳන් කරන් හදන්නේ කියලා. සුදු ලෝකය හොඳයි කියලා හිතුනොත් බඳින්න පහළ. ඒ නිසා මෙතෙන්දී යෝගාවචරයට බුදුන් නෑ, ධර්මී නෑ, සංඝයා නෑ, Tamanගෙම ලෑස්තිලා යන ගමන තමයි තියෙන්නේ. හැබැයි ඒක ලක්ෂ වාරයක් ඒකට අපි මූණට කෙල ගැහුවා. අපි ඒ තත්තර බැන්නත්, අපි ඒ තත්තර නිගා දුන්නත්, ඒ තත්ත්වය අප කරා නැවත නැවත එනවා පරියන්ක පරියන්ක පාස්. ඒකයි ධර්මයේ තියෙන අනාත්ම තත්ත්වය. අපි ධර්මයට කෙලසුවට මම කියනවා කෙලසෙනවා කියලා. මේ සත්‍ය අනිවාර්යම ධර්මයට කරන කෙලසීමක්. ඒ කියන්නේ අනිත්‍යත්වය පෙන්ඳ හදනකොට අපි නිට්ටයත්වය පහර ගන්න හදනවා. අපි දුක්ඛත්වය පෙන්වන්න හදනකොට සුඛය ඉල්ලනවා. අනාත්මය පෙන්වන්න ආත්මය රිංගවනවා. මේක ධර්මයට කරන නිග්‍රහයක්. හැබැයි ධර්මයක අදාකත් ඒකට අපි යුක්ති පසඳලන්න යන්නේ. අපි නැවත නැවතත් ධර්මයේ මේ අවස්ථාව ප්‍රස්තාව ලබා දෙනවා. අන්න ඒක දැනගෙන දැන් යෝගාචර දාශක ඇති කියලා හිතනවා. මේ සංසාරේ කෑව ඇති කියලා හිතී දාශක හිතනවා. මෙච්චර කල් භාවනා කරනකොට මේ தത്വෙට ඇවිල්ලා මේක පාගල මේකට පාහර කියලා කරා පාහර தත්ත්වයට සලකලා අනුදර කරු තියෙනවා මම අදවත් අඩු ගානේ අනිමිත්ත තියෙද්දිත් එහෙම නැත්නම් අරමුණක් නැති වුණත් සියුම් වුණත් කියාගන්න බැරි වුණත් මම මේ தත්ත්වෙ දිගට පාත්තන්න ඕනේ කියලා ගත්තොත් ඒ යෝගාචරය කෙලස් විතරක් නෙවෙයි රූප වේදනා සංඥා සංකාර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විතරක් නෙවෙයි ශ්‍රද්ධා විදී සත් සමාධි ප්‍රඥා විතරක් නෙවෙයි ධර්මය පවා මේ අපි තාම ආශ්‍රවයි සීලයක් රැකගෙන ඉගෙන ගන්න මේ ධර්මයේ පවා වෙනස් වෙනවා අතාරින්නේ ආනේක තේරුම් ගන්න දවසේ ඒ යෝගාවචරය හරහා යන පුහුණුව මොනම විශේෂකවත් නැහැ මේ ලෝකේ මොනම විශේෂකවත් නැහැ ඒ නිසා සර්වඥන්සේ සඳහන් කළ තියෙන මේ ඒ මෙච්චර ලස්සන භාවනා මේක පෙන්නදී ඒකට සාදර වෙන එක. එහෙම නැත්නම් මේ අනිත්‍ය පෙන්නන අනිත්‍ය ලක්ෂණය මෙච්චර මුරගාලා කතා කරද්දී ඒකට සාදර වෙන එක පුදුමාකාර හම්බයක්. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ මතකයි මට කියනවා මේ හතර මහා ධාතුන් මෙච්චරම මුරගාලා ඒකේ අනිත්‍යත්වය පෙන්නද්දී අපි ඒක හරහා නිට්ටත්වය බලමු. නිත්‍ය දෙන්න හදන උත්සාහ කරනවා. අනිකෝ සීල ධර්මයන් අර අනිත්‍ය පෙන්වන්න හදද්දී පරිවිතරණය මට පුළුවන් මම කරරෝ මම මේක නිත්‍ය කරගන්න හදනවා. ආහන ඒ தත්ත්වෙදී ඉක්මනට යන්න පටන් අරගත්තොත් මො ලෝකේ පුරාවටම තියෙන මේ අනිත්‍යතාවය එක ධර්මතාවයක් බුදුහාමුදුරුවෝ ඇති කරගත් එකක් නෙවෙයි. ඒක පෙන්නන අනිත්‍ය නිමිති ලක්ෂණ අනන්ත අප්‍රමාණ යෝගාවචරයට පේනවා. භාවනාදී පරයන්කේදී මූල කර්මස්ථානයෙන් දකින්න මේ වෙනස ශක්මනේදී එදිනදා වැඩ කරනකොටත් යෝගාචර පේන්න පටන් අරගත්තට පස්සේ චින්තනයේ විශාල විප්ලවයක් එන්න පටන් අර ගන්නවා මෙතෙක් නිත්‍ය සංඥාවද කිය අරගෙන ගිය චින්තන රටාව වසන් ගන්න උත්සාහ කරපු මේ අනිත්‍යත්වය එන්න පටන් ගන්නවා ආ මේ වෙලාවේදී යෝගාචරයට සරණ පිහිටක් ඇති කාලෙට තමයි මේ බුද්ධ ශාසනය තියෙන කාලය කියලා කියන්නේ. අබුද්ධෝත්පාද කාලෙක මේක ආවොත් ඒ යෝගාවචර කිසිම හවුහරණක් නැහැ. ලෝක කිසි කෙනෙක් මේක දන්නේ නැහැ. බුදු කෙනෙක් මේ මේ චම්චක්‍රේ පවත්තලා නැහැ. ඒ නිසා යෝගාවචර අසරණ වෙනවා අනාථ වෙනවා. නමුත් මේ සසරණ සනාත බෞද්ධ බුද්ධෝත්පාද කාලේ පවා යෝගාවචරගේ තකතිරු කම නිසා මෝඩකම නිසා අවිද්‍යාව නිසා පේන අනිත්‍යයට පාකලක් නිත්‍ය භාවය ඇති කරන්න ගන්න උත්සාහය දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේකට තියෙන තමන්ගේම තකතිරුකම පමණයි. හැබැයි ඒක ලොකු හයියක්. ඒක ලොකු සොයා ගැනීමක්. ඒක ලොකු සහනයක්. කවදා හෝ මම මේ කතා කරපු දවසේ මට මේ විවේකයට, මට මේ විස්රාමයට, මට මේ උදේකලාවට, මට මේ පහසුවට අයිතිවාසිකම් කියලා. මම නැවතත් මේ ප්‍රකාශය කරන්නේ මේ දක්වා භාවනාවට දක්ෂ යෝගාවචරෙන්ට ගැළපීම සඳහා පමණයි. ඉඳගෙනවත් ඉන්න බැරි. ආනාපානවත් මුදුන්පත් වෙච්ච නැති කෙනෙකුට මේක ටිකක් ගැළපෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් හුඟ දෙනකොට මම හිතනවා මේ தත්ත්වය දැනට ලබා ගන්න පුළුවන් නිසා මම මේ කියන කාරණා ඒ අත්දැකීම් මතින් ඒ සුතමේ ඥාන මතින් මේක ලං කරගත්තොත් ඒ යෝගාවචරයට මේ අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණය හරහා පේන්න පටන් ගන්නවා ඉස්සලා වෙන්නේ ආශ්වාසය ඉවර වෙනකොට ඒකට ඉවරම වෙලා තමයි ප්‍රසවාසය පටන් ගන්න. ආනාපානෙ ගෙවුනට පස්සේ ඒක සම්පූර්ණම හිස්තැනකට ගිහිලා තමයි ඊගාට සද්දයක් වේදනාවක් පිටිවිල්ලකට යන්නේ. ඒ හැම හිස්තැනකදීම මතින් ප්‍රතිපදාව තියෙනවා නිවන තියෙනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙනවා. අපිට ඒක පේන්නේ භාජනයේ තියෙන හිලක්වක්. අපිට පේන්නේ භාජනයේ තියෙන අඩුපාඩුවක්. නමුත් මේ බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ හිල් තුන තමයි. අනිත්‍ය කියන හිලයි, දුක කියන හිලයි, අනාත්මය කියන අපි ඒක දකින්න අකමැති නම් ඒ වෙළඳ ව්‍යාපාරිකයාත් බඩුවේ හොරට විකුණන්න උත්සාහ කරනවා බඩුවේ හිලක් තියෙද්දි හොඳ එකක් කියලා. පාරිභෝගිකයත් එහෙමනම් ඉතින් හොඳ ගාණක් දීලා අපි ගෙනියන්නේ අර හිල්ලිච්ච බඩ. උදාහරණයක් වශයෙන් මේ බොහෝ ස්වාමීන් වහන්සේලා මතක් කරනවා යම් කිසි කෙනෙක් විශාල ගාණක් දීලා හොරමණිකක් විශාල ගාණක් දීලා ගෙනියලා ඔක ඔත්තලා කරඬුවක තැම්පත් කරලා තියාගෙන ඉන්නවා මගේ තියෙන උතුම්ම වස්තුව කියලා. ඉතින් අමලියක් කරදරයක් වෙච්ච වෙලා මේ වස්තුව ගිහිලා කාට හරි දීලා කියනවා මේක වචන මැණිකක් මේක තියාන මට අනේ කීයක් හරි දෙන්න කියලා ඒක උකස් තියන්න කියලා ඒ මනුස්සයා කිව්වොත් මේක නිකන් මේ ප්ලාස්ටික් කෑල්ලක් කියලා. මේක වීදුරු කෑල්ලක් කියලා. අර මනුස්සයාට අර තියෙන අමලියට හපන් අනේ මම මෙච්චර කල් මේ වටිනා කියලා කියන්නේ මේක නේද කියලා ඒ මනුස්සයාට විශාල අපහසුකටපත් වෙනවා. මෙන්න මේ වගේ තමයි අපි මේ ශරීරය එහෙම නැත්නම් මේ අපේ වේදනා සංඥා සංස්කාර විඥාන මේ පැලිර තුනක් සහිත මේ මණික ඝන රත්තරණ හොඳ දඹ ශක්තිබත් මණිකක් කියලා රැකගෙන බුද්ධජනසේ සඳහන් කරන ලෙඩෙන්න ඉස්සර වෙලා වයසට යන්න ඉස්සර වෙලා මැරෙන්න ඉස්සර වෙලා ඕක හිල් සහිත එකක් බව ඕක දිරච්ච එකක් බව දැක ගැනීම තමයි මේ අනිත්‍යතාවය කියන්නේ ඒක දකින්නේ අපි ආනාපානෙ වෙන්න පුළුවන් සක්මණේ වෙන්න පුළුවන් පිම්බි බහැකිලෙන් වෙන්න පුළුවන් සීමාව හවසට මේ කුටියට යන්න හදන වෙලාවේදී කුටියට යනකොට පය දෝණය කරද්දී පය දෝන වතුර ටික පොළොවට බී ගන්නවා දකින්නට අනිත් ලක්ෂණයක් මතුවේ. පහන් ළඟට ගිහිල්ලා වල පහන තෙල්ලි වල නිවෙනවා දකින්නට අනිත් ලක්ෂණයක් මතුවේ. මේ අනිත්‍යතාවයේ පෙන්වන අනිත්‍ය ලක්ෂණය. දැන් අපි මෙතෙක් කල් කියුවේ ඒක අසුබ ලක්ෂණයක්, ඒක කාලකන්නිකමක්, ඒක මුස්පේන්තුවක්, ඒක තුච්ච තත්ත්වයක් කියලානේ. කවදා හෝ මේක දකින්න එකයි මට කරන්න තියෙන්නේ කියලා භාවනාවට අනිත්‍ය ලක්ෂණය දැක ගන්නා සුළු අනිත්‍ය ලක්ෂණයට සාධාරණ භාවනාවක් කියනවා අනිච්ඡානුපස්සනාව කියන. අනිත්‍ය අනුව බැලීම කියන. අපි ඔක්කොම හරි කැමති අනිත්‍ය අනුව බලන්න නමුත් කෙරුවාවෙන් බලනකොට සම්පූර්ණ වෙනවා. ඒකෙදී හුඟක්ම දෝෂේ තියෙන සංඥා. ඒ බුරුමේ තියෙන ගාතාවක් නිච්ඡං අනිච්ඡන්ති සමනා වදන්තේ කල ගටම්පි බින්දේ කලහං කරොන්ති මේ සමනයෝ පැවිද්දු නිතරම අනුන්ට බණ කියලා අනිච්චං අනිච්චං අනිච්චං කියලා නිච්චය වශයෙන්ම අනිත්‍ය භාවනා දේශනා කරනවලු. හැබැයි කලයක් හරි බිඳුරක් කැපකාරයෙන් අදී ඌට ගහනවා. මැටි කලයේ බිඳුරක් තම්බි බින්දේ කලහම් කරමු. ඉතින් මේ මේ පැවිද්දෝ කියන බණ තමයි ජීව අහගෙන ඉන්නේ. දරුවන්ට හරියට උගන්වන අනිත්‍ය කිය. ඒකට මහාගෑනුන්ට මහමිනියන්ට රුස්සන්නේ පොඩ්ඩ වෙනස් වෙනකොට කියන්නේ. ඒ නිසා මේක රවට්ටා ගත්තොත් Taman රැවටෙන මිසක් අනිත්‍යතාවය කියන එක මුළු ලෝකෙම තියෙන එකක්. එක එකනාට ඒක ඉස්මතු වෙන්නේ අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ලක්ෂණය එක වරකට මතුවෙන්නේ ඒ තීක්ෂණ බුද්ධිමත් කෙනා ඒක හැම තැනම යොදමින් දකින දකින එකේ අනිත්‍ය දැක ගන්නාසුළු කරන භාවනාවට කියනවා අනිච්ඡානුපස්සනාව කියලා. අනිච්ඡානුපස්සනාව තහවුරු වෙනවා. තහවුරු වුණාට පස්සේ කියන අනිච්ඡානුපස්සන ඥාන කියලා. ඒක නිසා ඉස්සල්ලාම අහම්බෙක තමයි අපිට අනිත්‍ය වැටෙන්නේ. හැබැයි ඒක අපිට පේන්නේ අබැග්යක් වගේ. අපිට පේන්නේ කරදරයක් වගේ. අපිට පේන්නේ වැරදුනා වගේ. නමුත් යෝගාවචරය බණහපු කෙනෙක් නා නැත්නම් සර්වඥ ශ්‍රාවකෙක් නා ශ්‍රාවිකාවක් නම් මේක කවදා හරි හරි පැත්තට දාගත්ත දවසේ ඒකේ තියෙන වටිනාකම දකින්න. මෙන්න මේ විදිහට අනිත්‍යයේ අනිත්‍යතාවයේ අනිත්‍ය ලක්ෂණය Tamanට මතුනාට පස්සේ ඒක වැඩි දියුණු කරන ආකාරයෙන් භාවනා කරගෙන යනකොට ඒ යෝගාවචරයා යම විපරිණාම වෙන සුළුන ඇතිව නැතිව යන සුළුන ඇතිවීම නැතිවීම පැවතීම වලින් පෙළෙන සුළුන අනිත්‍ය නම් මෙන්න මේක තමයි ආර්ය ලෝකයේ දුක කියලා කියන්නේ. පෙරලෙන සුළු බව. පවත්න්න බැරි කම. ඇතිව නැති වෙන බව. ඒක නිසා මෙමෙනි අනිත්‍යතාවකට ලක් නොවන දුක ගෙන නොදෙන යම් කිසි දෙයක් මේ ලෝකේ තියෙනවද කියලා බැලමින් තමයි අනිච්චානුපස්සන කරන්නේ. ඒ නිසා යමක් තියෙනවනම් පෙරලෙනවා. යමක් නැති තැන තමයි ද්‍රව්‍ය අනිත්‍ය ලක් වෙන නිසා අද්‍රව්‍ය හරහා තමයි නිවන තියෙන්නේ. ඒක නිසා රූප කොටස බලනවා නම් පට වියාපෝ තේජෝ වායෝ ආස්තික ප්‍රඥප්ති අවකාශය කියලා කියන්නේ යුව නැති තැන. නාස්තික ප්‍රඥාක්තිය ඒ නිසා අපි ආස්තික ප්‍රඥාක්තිය රූප පට වියාපෝ තේජෝ වායය ඇති ඇති වෙන තැන ඒක හරියට මේ හදන්දු කුලයේ ඇති 60 කට්ටක් ගන්න ඉදි කට්ටක් ගන්න අල්පනෙත්තක් ගන්න හොනේ දී කරනවා වගේ මතුවෙන මතුවෙන වෙලාවේ මේ පට මේ ආපෝ මේ තේජෝ මේ වායෝ කියලා ඒ හතර මහා භූතයන් ගත්තට පස්සේ පිටකට ගත්තට පස්සේ ඒව නැති හිස්තන අහුවෙනවා උදාහරණයක් වශයෙන් කරනවා ප්‍රශ්වාසයේ ගිවන් වෙනකොට ඒක වායෝ පොට්ටබ්බ ධාතු ඇවිල්ලා නාසිකාග්‍රයේ තියෙන අර සියුම්තන වැඩිම ස්පර්ශය සිද්ධ වෙන්නේ වායෝ ධාතුවේ පොට්ටබ්බේ. ඒක ගිවන් වෙන තැනටම ගියාට පස්සේ වැටෙන්නේ අවකාශය. අවකාශය ගොදුරු වෙන්නේ අපිට. අවකාශය අපිට ප්‍රකාශ වෙන්නේ නැහැ. අවකාශය අපිට මාතෘකා වෙන්නේ නැහැ. මොකද අපේ සංසාරේ අපි දිගටම කරලා තියෙන ඇති දේ අල්ලන්නේ. දැන් බුදුරජාණන් අපිට දීලා තියෙන ක්‍රමය තමයි ප්‍රසවාසයේ කෙලවරටම යන්න ගියාට පස්සේ හතරම ධාතු වෙනන් ගෙවිලා යනවා. ඉතුරු වෙන අවකාශය ප්‍රඥාවට අහු වෙනවා. ලෑස්තිලා ගිය කෙනාට අහු වෙනවා. අනිච්චානුපසනා කරන කෙනාට අහු වෙනවා. සූර යෝගාවචරයට අහු වෙනවා. ඒක කෙලේශයක්, වැරද්දක්, සතිය නැතිකම, ඒ ප්‍රඥා සමාධිය නැතිකමක් කියලා කවුරුහරි කියනවනේ ඒ යහට අහු වෙන්නේ නැහැ. නිසා අසත්පුරුෂයට අහු වෙන්නේ නැහැ, සත්පුරුෂයට අහු ඉතින් ඒක හරියට වේපචිත්‍ය අසුරෙන්දාගේ බැම්ම වගේ තමයි. යා ලෑස්තිලා යනවනම් හැම ප්‍රශ්වාසයක් අවසානයේම හටි පට වියාපෝතේ යෝගිවං කරලා විශේෂයෙන් වායු ධාතු ගෙවං කරලා පිටිමැදීම ගෙවං කරලා කාය පොට්ටම්බේ කාය ප්‍රසාදේ කාය විඥානේ හිත මනෝ ප්‍රසාදයට මනෝ විඥාණයට වැටෙනවා. වැටෙන්නේ නැතුව ආශාසි පටන් ගන්නෑ. නමුත් අර වැටිච්ච කෑල්ල අපි දකින්නේ දකින්න බයයි. ඒක නිකන් පොරකේ ලෑල්ලක් දානවා. නැත්නම් තමන්ගේ මැනිකම දැකගෙන ඉන්න මැනිකේ පැලිරක් දැක්කා වගේ. ඉතින් ඒක නිසා ඒක නොදකින පැත්තෙන් බලනවා නම් දකින්නේ. පේන පැත්තෙන් දැක්කොත් මේ විදිහට වෙනස් වෙන තැනක් තියෙනවා නම් ඒක දුකට හේතු වෙනවා. වෙනස් වෙන නැති ප්‍රමා වශයෙන් පෙන්වන්න පුළුවන් අවකාශය අතරමා ධාතුන්ට ධාතුක පැත්තෙන් බලනකොට වෙනස් වෙන්නේ නැති. වේදනාවේ පැත්තෙන් බලනකොට සැප දුකටම ආරිනවා දුක සැපටම ආරිනවා සැප දුක දෙක මැද තියෙන අදුක්ඛම සුඛ වේදනාව එහෙම නැත්නම් මනාපේ සහ අමනාපේ දෙක මැද තියෙන මනාපමනාප කියන වේදනාවට වෙනස් වෙන්න දෙයක් නැහැ. වේදනා චෛතසිකයේ සැප වේදනා අහුලන්න වෙනම දුක් වේදනා අහුලන්න වෙනකොට එතකොට පේනවා අර ප්‍රස්වාසයේ ගෙවන් වෙන තැන අහුවෙන දේ සැපකුත් නැහැ දුකකුත් නැහැ අදුක්කම සුඛ වේදනාට අහුවෙනවා ඒක පෙරලෙන්නේ. ඒක පෙරලෙන දෙයක් නැහැ. ඒක නිසා යෝගාවචර පේනවා කායනපස්සන නිම වෙනකොට අහුවෙන මේ වේදනානපස්සනාවෙත් මැදක් තියෙනවා. මෙතෙක් කල් පන්නපු දේ ඒක අපිට නීරසකම විදිහට වැටෙන්නේ. පහළු ගතියට වැටෙන්නේ. එපාකමට වැටෙන්නේ. කම්මැලිකමට වැටෙන්නේ. නැද්දකින් නොපතන් කියලා වැටෙන්නේ. දැන් සාතර වෙලා ගියාට පස්සේ ඒකයි විස්රාමී ඒකයි හුදකලාව ඒකයි විවේකී කියන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ දෙනවා අපි මෙච්චර කල් මේක නොදකිට කොච්චර උත්සාහ කළා තියෙනවා. දැන් දක්නාසුලෝ භාවනා කරනකොට වේදනාවෙත් මැද ඒකම සංඥාවෙත් තියෙනවා කාට ප්‍රකාශ කරන්න බැරි රූපයක් නොවන සද්දයක් නොවන ගඳක් නොවන රසක් නොවන පහසක් නොවන මොකද්ද අද්දකිය. ඒ අද්දකීම අපි දෙපැතිලා කියලා. වැරදිලා කියලා නෑ. මේ කියන්න බැරිකම තමයි ඒ අද්දකීමේ තියෙන සුවිශේෂත්වය. සංඥාවකට අහුලන්න බෑ. හඳුනගන්න බෑ. හැබැයි නෑ කියන්න බෑ. දෙන්නෙක් භාවනා කරලා දෙන්නම ගියොත් ආශා ප්‍රසවාස ගෙවම් කරන තැන දෙන්නටම ඒ දෙන්නට තේරෙනවා වචනේ නොකියුවට මේක තමයි මේ විවේකී කියන්නේ. මේක තමයි මේ හුදකලාව කියන්නේ. මේක නිර්වචන. වචන දාන බෑ. ඉතින්දි තියෙන වචන දාන පුබ්බඥමත් වෙනක තුච්චයි, පාහරයි, නීචයි. යමක් වචන දාන බැන්න එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව ඒක තමයි නිවන කියන්නේ. ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම, අරැඳීම, දඟලිලි. අර ප්‍රසවාස කරන වෙලාවේදී ඇඟ දඟලන්න පටන් ගන්නකොට කම්මැලි වෙනකොට නැගිටලා යන්න ගත්තොත් අපි සංස්කාර කරා වෙනවා. නින්දට වැටෙනවා සංස්කාර කරගෙනවා. ඒක දඟලන්නේ නැතුව ඒක හේමම අරසාකට හිටියොත් අපි සංස්කාර නැත්තනකට යනවා. සකස් කරන්නේ කුලප්පු වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා කරන්නේ නැති තැනට යනවා කියලා කියන්නේ උතුමාකාර පුහුණුවක්. ඒ පුහුණුව මේ වෙන කිසිම විශේෂක නැහැ. ප්‍රසවාසි ගෙවෙද්දී ආශාසි ගෙවෙද්දී නැත්නම් ආශ්‍රවස දෙකම ගෙවෙද්දී කිසියක් නොක කිසිවක් නොකර සිටීම. ප්‍රතික්‍රියා නොකර මේකට ගල් බමුණෙක් වගේ ඉනවා කියයි. එහෙම නැත්නම් ඇස් ඇත්තේ අන්ධෙක්සේ ඉන්නවා කියේ. කන් ඇත්තේ බීරෙක්සේ ඉන්නවා කියේ. දැනුම ඇත්තේ කතා කරන්න බැරි මෝඩෙක්සේ ඉන්නවා කියේ. කයක් ඇත්තේ මලමිණියක්සේ ඉන්නවා කියේ. අන්න ඒකට ගිය දවසේ තේරෙනවා අපි මෙතෙක් කල් කිරුවේ මේකට තරුව ඇඳලා සෙල්ලම් දාලා උඩ නැටුම් බිම නැටුම් දාලා මේ පහර දීපේක. දැන් අපි දැනගන්නවා සංස්කාර නොකර සිටීමට අපි කවදාත් පුහුණු වෙලා නැහැ. අපි පුහුණු කරලා තියෙන්නේ උඩ නැටුම්, පාතර නැටුම්, වට්ටක් නැටුම්, කඩසු නැටුම් නටන්න දාන්න. හැබැයි නටන්න නැතු එක තැන ඉන්න ගියාම කඩිගාය. එක තැනක ඉන්න බෑ. ආන ඒක තේරෙනකොට තේරෙනවා අපි මෙතෙක් කල් කෙරුවේ මොකද්ද? තමනුත් අවිශ්ශිලා, අනුත් අවුස්සන වැඩක් අදාකත් එහුගිනියෙකුට සංසාරේ නිවනක් නැහැ. නිසා තමනුත් සනසිලා, අනුමුත් සනසන තැනට ගියාට පස්සේ තේරෙනවා ඒක ඔය හිතෙන් තරම් ලේසි නෑ. ඒක අවුස්සන්න පුළුවන් කාටවත්. පුළුවන් නම් නැත කරපන්. අවිසිච්ච එක නැත කරන්න කියලා දවසේ තේරෙනවා පිළුවට වගේ සෙල්ලමට වගේ මේ හොල්ලෝල්ලා හිටියට නටවනට හිටියට නැතර කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ ඒ මට මතක් වෙනවා සංසිද්ධියක් මේ අඟුලිමාල කියන චිත්‍රපටියේ මේ රූපගත කරලා තිබුණා ඒක ඉන්දියාවේ හදපු චිත්‍රපටිය ලංකාවේ ශබ්ද කවලා ඒ අඟුලිමාල බුදුජානනාංශයේ හම්බ වෙන තැන චිත්‍රාකාරක අඟුලිමානේ පාට කඩාන වදිනවා කැලේ මැදින් බුදු දනසේ ගහක් මුල වාඩි වෙලා ඉඳදී ඒගොල්ල අන්ධහැරයක් පානවා මට මේක මරන්න බැරි කෙනෙක් නෑ ඕන එකක් මට පිටි ගහන්න පුළුවන් කියලා කෑ ගහනවා බුදු දනසේ කියනවා මේ ඔබට පුළුවන් නම් ඔය පිටිපස්සේ තියෙන ගහෙන් කොලයක් කඩපන් මට කොලයක් නෙවෙයි අකෝ පඳුරම ගන්න පුළුවන් කියලා කොළ මුටියක් කඩලා ගත්ත පස්සේ කියනවා පුළුවන් එකක් නැවත හයි කරපන් අතේ කොළ ටිකක් හැලලා කට විරිච්චිලා යනවා එක ඔච්චර කඩන්න පුළුවන් වුණාට අපිට ආයෙ කරන්න බෑ. එකයි කරන්න තියුනේ අදිශිනතු කඩන්න නැතුව හිටියානම් හයි වෙලා. අපි මේ සංසාරේ පුරාවට කෙරුවේ ඒ වගේ තැන්පත් වෙලා තියෙන දේවල් කඩපු. ඉතින් ගේවක. උද පැනලා කඩන්න පුළුවන් අපිට. හයි කරන්න ගිය දාශේ නැත්නම් මේ නිස්සද්ද තැනක දොඩන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. අය නිස්සද්ද භාවය ගන්න බලන්න. එකයි කරන්න දෙන කතා නොකර ඉන්න විතරයි. ඒක තේරෙන්නේ නැහැ. ඒක හිතනවා පාළුයි කියලා. මුතන මේ ළඟ යන්නේ කරට උචු උචු ගා ගියාම මොකක්ද ඇති වැඩි ඔක පෞසිද්ධ වෙනවා කතා කරන්නේ. කිව්වොත් ඒක සද්දේ පොඩ්ඩක් ගන්න කියලා ආපහු. ඉවරයි. එයාගේ කෙලි තේරම ඉවරයි. මෙන්න මෙතනදී තමයි අපි සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ අපි කට තිබුණාට කතා කරාට ඇඟක් තිබුණාට නැටුවට හිතක් තිබුණාට දඟලෙව්වට අපේ දක්ෂකම තේරෙන්නේ මේ තුන නතර කරන්න එදාට අපි මොන්ටිසෝරි පන්තික ඉන්න ළමයෙක් දැනුවත් නැහැ. ඒ මොකද අපි කරලා තියෙන්නේ මේවා කලබන එක. මේවා අවශ්‍යන එක, සංස්කරණය කරන එක, සකස් කිරීම. අනේ එදාට තේරෙනවා මේ ආනාපාන වගේ දේවල් සංසිඳන වෙලාවේ දඟලන්නේ නැතුව යමක් නොකර සිටීමේ හැකියාව වෙනකොට සංස්කාර ස්කන්ධයගේ විසංඛාරගතං චිත්තං කියන වචනේ සරුවචන්සේ සඳහන් කරන හිත සංස්කාරයන්ගෙන් තොර කරනවා. මේ සංස්කාර කියලා කියන වචනේ පොඩ්ඩක් අපි විස්තර කරනවා නම් වෙන සංසිද්ධිය නෙවෙයි සංස්කාර කියලා කියන්නේ සංසිද්ධියට අපි දක්වන ප්‍රතික්‍රියාව ප්‍රතිචාරය ඒ නිසා මේ මොනවාක්වත් නැති ආනාපානෙත් නැති වේදනාවකුත් නැති ඒක හඳුනා ගන්නත් බෑ සංඥාවකුත් නැති තැනට ආවට පස්සේ මේකට නිින්දට වට ගන්න නැතුව හිත තියාගත්තොත් හයියෙන් හුස්ම ගන්න නැතුව හිත තියාගත්තොත් ඇඟ හල්ලා ඔකලොක්ක ගන්න නැතුව එහෙම හිත තියාගත්තොත් මේ ස්ථිර කරගත්ත විචල්්‍ය සාධකයන් හේමම තියෙද්දී තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් සංස්කරණය නොකර පවත්ත ගත්තොත් අන්න සත්පුරුෂය අන්න කල්යාණ ධර්මයි ඒ වෙලාවේදී මොන දේ කරත් ඇහැට පුණක් වැටෙනවා මොකද මේක හැම වෙලාවෙම හම්බෙන චිත්තක්ෂණයක් නෙවෙයි අන්න එතෙන් යනකම් ගන්න එක තෑග්ගක් දෙන්න වගේ වැඩක් ඒක බාර ගන්න එක තෑග්ග බාර ගන්නවා වගේ වැඩක් ඉංග්‍රීසි කියනක් තියෙනවා තෑග්ගක් දෙන්න පුළුවන් බාර ගන්න බාර ගන්න දෙනවට වැඩිය වටිනවා බාර ගන්න අපිට භාවනාදී ලක්ෂ කෝටි වාරයක් මේ ටැග් දෙනවා අපි බාර ගන්න කැමති නෑ අපි කියන පොඩ්ඩක් ඉන්න අත් දෙක හොදගෙන ඉන්නකම් පොඩ්ඩක් ඉන්න ගෙදර ගිහිල්ලා නෝන මහත්තයෙන් අහලා ඉන්නකම් නැත්තම් මහත්තයෙන් අහලා ඉන්නකම් කියන අර දෙන ටැග් ගන්න නැති එක තමයි කියන්නේ ඒ තරමටම මේ විවේකයට අපි නිඳ කරනවා අපි ඒ තරමට මේ හුදකලාවට කොනහනවා ඒ තරමටම අපි මේ විස්රාමයේ කාලකන්නිකමක් විදිහට සලකනවා ඒ නිසා අපි මොනවා හරි කරමු නිකන් කතා කර කර හරි නැත්නම් බුලත් ටිකක් හරි හපන. එහෙම නැත්නම් චුයින්ගම් පෙට්ටක් හරි හපන. නැත්නම් මීඩියා බොන. නැත්නම් ටෙලිවිෂන් එක බලන. නැත්නම් පත්‍රය බලන. නැත්නම් නව කතාවක් කියන. මේ හැමදේම කරන්නේ අර විස්රාම වෙන එක අවශ්‍යයි. කවදා හෝ මේක අනිත් පැත්තට ගිය දාසි බුදුන් කියන්නේ කවුද කියලා තේරෙයි. බුදුජානකේ සමාහන් කරන මට ආයස වේවා. ආයස කියන්නේ සෙනඟ නැත්නම් මට ඉඳ ලැබේවා. යසස කියලා කියන්නේ සෙනඟට මට ආයස වේවා. මට කිසිම ලාභ සත්කාරයක් ඕනේ කවුරුත් නැත්නම් මගේ විවේකය අරගෙන ඉන්න. මේකට කියනවා ආර්ය තුෂ්ණී භාවය කියලා. ඒ ජීවකයන්සේ සඳහන් කළා තියෙනවා කරනවා නම් කරපන් ධර්ම කතාවක් නැත්නම් ආර්ය තුෂ්ණී භාවයට යන්න. මේක ඇත්තටම වචනේ සම්බන්ධයෙන් පමණයි ක්‍රියාව සම්බන්ධයෙන් හිත සම්බන්ධයෙන් අපිට හැම වෙලාවෙම මේ ප්‍රස්තාව ලැබෙන්නේ. නමුත් ලැබෙන වෙලාවේ පැන්නොත් මේක හලාප ගත්තොත් ආය සංසාරයක් ඉඳලා. ඒ නිසා මේ ලැබෙන අවස්ථාවේ දැනගෙන සංස්කරණය කරන්න නැතුව හිතපු කෙනාට අපි කියනවා සත්පුරුෂය කියලා නැත්නම් අසත්පුරුෂයි. නැත්නම් කල්යාණ මිත්‍රෙක් නෙවෙයි. මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර රූපයන්ගේ අවකාශ ධාතුව වේදනාවන්ගේ අදුක්කම සුඛ වේදනාව සංඥාවන්ගේ හඳුනා ගන්න බැරි නම් කරන්න බැරි අවස්ථාව සංස්කාරයන්ගේ කිසි දෙයක් කායික වාචික මානසික ක්‍රියා නැති අවස්ථාවට එනකොට විඥානයේ අපපටිච්චිත විඥානය පාඩපත් වෙනවා ප්‍රතිෂ්ඨාවක් නැති වෙච්ච දෙයක් වඩපත් වෙන. ඒකට යෝගාවචරයට බයක්, චකිතයක්, අසරණ වෙච්ච ගතියක්, පෝරකේ ලැහැල්ලද්දා වගේ තේරෙනවා. ආන්න මේ වෙනකොට මේ යෝගාවචරය මේකට පුරු කරගෙන කරලා කරලා කරලා ජීවත් වෙද්දිම මේ මනුස්ස ජීවිතේ ජීවත් වෙද්දිම විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ගතියක් තියෙනවා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ ගතියක් තියෙනවා සුපතිත්ථිත විඥාන කියලා එකක් තියෙනවා අපතිත්ථිත විඥාන කියලා එකක් තියෙනවා මේ පටිච්චිත විඥානය සහ අපටිච්චිත විඥානය දෙක හරියට සතියෙන් නිමිත්ත හරහා කියලා අනිමිත්තට යනවා. නිමිත්තේ පවත්වපු සතිය අරමුණ නොතිබුණත් යන්නාසේ මේ අපටිච්චිත විඥානයට ගිය දවසේ තමයි යෝගාවචරයට හරියට ඉපතිච්ච ගමන් පොඩි බබෙකුට වගේ අවුරුදු 6ක් විතර වෙනකම් පොඩි බබෙකුට වගේ මුළු ලෝකෙම සුන්දරත්වය විතරයි පේන්නේ. ඒ බබා දිහා බලන කෙනාට පේන්නේ සුන්දරත්වය විතරයි. මොකද එයා තාම මමයා අඳුරගෙන නැහැ. මම එයා තහවුරු කරගන්නේ. ආන්නේ තැනට හිත වැටෙනවා මේ අපපතිතිත විඥාණයට ගියාම. යම් ආකාරයකට යෝගාවචරයට හිනවා මම තාම ගෑණියක් කියලා. මම තාම පිරිමියෙක් කියලා. මම පැවිදි කියලා. මම උපවිදි කියලා ඒ සියරකින්ම අපි කරන්නේ පටිච්චිත විඥාණයට පොහොර දෙන්නේ. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා ස්ත්‍රියාවක් ඒ ස්ත්‍රී ගති පානකම් පුරුෂයන්ට කැමති වෙනකම් පුරුෂයෙක්ගේ පුරුෂ දති පානකම් ස්ත්‍රියකට කැමති වෙනකම් කවදාකවත් සංසර්ගයෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ස්ත්‍රියට ස්ත්‍රියත්වයේ ඉක්මනට හම්බ වෙන්නේ නැහැ. පුරුෂයාට පුරුෂත්වයේ ඉක්මනට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කක්කගොඩේ තමයි. අනාගෙන තමයි. මේකෙන් අදහස් කරන්නේ මේ අපපතිතට විඥාණයට ගියාට පස්සේ ආගේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ පැවිදි උපවිදි භාවය හෝ බුද්ධඝං බුද්ධානම් භාවය නෙමෙයි මනුස්ස කමිතුරු. අනිදාට විතරයි මිනිස්සෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඉන් මෙපිට ඉන්න හැම කෙනාම අන්තභාගකතිය මනසෙන් පැත්තක් විතරක් ඇසුරු කරලා අනිත් පැත්තට වෛර කරනවා. මේ නිසා කවදාකවත් අපිට කෙලින් යන්න හම්බෙන එකක් නැහැ. අපේ ගමන වංකයි, චපලයි. මොකද විඥානයේ ප්‍රතිෂ්ඨාව ලබන්නේ තණ්හා මාන දිට්ඨි කියන තුනමයි. අපතිරිත විඥානය කියලා කියන්නේ මේ තණ්හා මාන දිට්ඨියෙන් තොරව අජතාවකාශයේ ගුරුත්වාකර්ෂණ ගුරුත්වාකර්ෂයේ නැත්ැනක තිබ්බ වස්තුවක් වගේ පා වෙන මට්ටම. අහන්නේ එතෙන්ද යනකොට මේ යෝගාවචර තියෙනවා රූප තියෙනවනම් පෙරලෙනවා දුකයි. වේදනා තියෙනවනම් සැප හෝ දුක් පෙරලෙන සුළුයි දුකයි. සංඥා වශයෙන් හඳුනා ගන්න පුළුවන් නම් යම. හඳුනා ගන්න මෙය දෙයක් වෙනවනම් දුකයි. සංස්කාර වශයෙන් යමක් කායික වාචික මානසික සම්බන්ධතාවයක් ඒකට බැඳී ඒකට ක්‍රියා කිරීමක් තියෙනවා ඒ සෑම දෙම දුකයි විඥානේ ප්‍රතිස්ථාප ලැබුවොත් දුකයි මේට සාපේක්ෂව බුදුහාඳුරෝ රූප සම්බන්ධ අවකාශ ධාතුවක් වේදනා සම්බන්ධව අදුක්කම සුඛ වේදනාවක් සංඥාවේ මේ වගේ හඳුනා ගන්න බැරි තැනකෝ සංස්කාරාතින් විසංකාරගත හිතකු විඥාණයකින් අපපතිත විඥාණයකුත් කියලා දෙනවා. ඉතින් මේවා කිව්වහම තියෙන ඉතින් බාන ගැඹුරු විදිය. බුදිය ගන්න. බණහන වෙනකොට බුදිය ගන්න. අනේ ඌ අපිට දෙන්නේ අපිට ඉන්දියාපටියක් අතර රැයට බුදියන්න තියෙනවා ඇති. මේ ඉන්දියාපන් ගාවම බෞද්ධිද්ද වෙනවාද රැයටපත් ගාවම බෞද්ධිද්ද ඕව කතා කර කර ඉන්නේ. අර වගේ ගැඹුරකට යන්න හදනකොට ඒක මේ වෙනම බුදු කෙරෙක් උපදිනවා ඇති. ඒක අපිට ඕනේ නෑ කියලා. ඉතින් මේකෙන් තමයි අපි අර නැවත නැවත මේ දුක්ඛ භාවය පෙරලෙන සුළු භාවය යමක් කරගෙන විඳව. යමක් තිබුණොත් පෙරලෙනවා. ඒ නිසා යමක් නැති තැනට යන්න පුළුවන්. ඒක යන ආකාරයෙන් කටයුතු කිරීම කියන දුක්ඛානුපස්සනාව දුක අනුව බැලීම අනේ එදාට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඇහැට රූපයක් පේනවා කියන එක පිළීම ඇහැට රූපයක් පේනවා කියන එක තැවීම භාවනා කරනකොට කට සත්‍යයක් ඇහිම් කියන කෙනෙක් පිළීම කන සත්‍යයක් යන කෙනෙක් තැවීම නාසයට ගඳක් එනකොට ඒක පිළීමක් ඒක තැවීමක් දිවට රසක් ආවොත් ඒක පිළීමක් ඒක තැවීමක් කයට මොන ස්පර්ශයක් ආවත් ඒක දැවීමක් පිළීමක් හිතට හිතවිල්ලක් ආවත් ඒක දැවීමක් පිළීමක් ඉන්නේ සියලු සංස්කාරයන් තනක තියනවාද ඒක දුක අපිට පේන්නේ තවන පෙළන තත්යක් ඒ නොතවෙන නොත නොසලෙන නොතවෙන තැනක් තමයි මේ දුක නැති තැන ඒක යෝගාවචරයට වෙන්නේ භාවනාදී නිින්ද කියලා. විඳින්න බෑ. ඒ වෙලාවට ඒක පහරට නැගිටතර පස්සේ තේරෙනවා මම මීට පොඩකට ඉස්සෙල්ලා විඳලා නැහැ. මමියකුත් නැහැ. මතකෙත් නැහැ. පිටිය කොහෙද කියලාවත් මතක නැහැ. නමුත් අවදි වෙච්ච ගමන් යෝගාචර පුදුමාකාර බයවිල්ලක් බය වෙනවා. යකා ගැහුවත් දන්නේ නැහැ. කවුරුහරි ඕනියම් කරලත් දන්නේ නැහැ. නැත්නම් මීමැස් වරටින් දානවත් දන්නේ නැහැ. ඉතින් සයිකියාට්‍රිස්ලා ගාවට යනවා. ඒ යකෝ ඊට වැඩිය පිස්සු මේව කවදාකවත් දැකලා නැහැ. ඌ කරන්නේ අර නැති වෙච්ච විඥානේ ආය වෙල්ඩින් කරලා හරි ගසලා දෙනවා. මේක ගෙදර ගිහලා පරික්ෂා කරලා තියන්න. අර පුපුරදී කඩලා ගිය විඥානේ නැත්තම් සක්කාය දිට්ඨිය වෙල්ඩින් කරනවා. පරිගසලා දෙනවා මේ නැවත ආවොල්ල පෙරලා ගන්න යන්න එපා. මේ සක්කාය දිට්ඨිය හොඳට රැකගෙන. මේ මාන්නේ වැඩෙන්න පෞල් සංවිධානයක් ඇති කරගෙන. තණ්හා පොඩ්ඩක් උකට දාගෙන බැඳගෙන ඔක තියාගෙන ඉන්න කැඩුනොත් මයි ළඟට එන්න මං ආයෙ වෙල්ඩින් කරලා දෙන්නම්. මේ භවහට වන සතහට වන භව දුකට වේදනන බුදුරජාණන් වහන්සේ මේ වගේ සක්කාය දිට්ඨියකින් තොරව ඉඳලා ප්‍රශ්න දිහා බලලා එහෙම නැත්නම් මාන්නෙන් තොරව ඉඳලා ප්‍රශ්න දිහා බලලා કૃષ્ණාවෙන් තොරව ඉඳලා ප්‍රශ්න දිහා බලලා මේකට දෙන විග්‍රහයත් එක්ක බලනකොට මේ විකාර මේ නරලෝ හොල්මන් තමයි. භාවනා කරනකොට මේ හම්බ වෙන මේ ප්‍රකාශ කරගන්න බැරි මේ தত্ত্ব අපි භයානක දෙයක් කරගෙන අපි නොදන්නා ශේෂ්ත්‍රයක් කියලා හිතාගෙන මේකට සාන්ති කර්ම කරනවා, සෙත් කවි කියවනවා, පිරිත් නූල් ගැට ගහනවා, බෝධි පූජා තියනවා. කොහොම හරි කළා කරන්නට කැඩිච්ච සක්කාය දිට්ඨිය ආයේ හොඳට පිරිත් නූලෙන් ගැට ගන්නවා. ඒ වගේම නැතිවෙච්ච මාන්නේ ආම්ගුණන කීයක් කර දීලාද ගමන්නේ ආයෙ ඉල්ලගන්න. ඒ වගේම තණ්හාව මේ දරුවන් කෙරේ වස්තු කෙරේ නැත්නම් අනුගාන ධර්ම තණ්හාවක් ඇති කරනවා. ඉතින් මේ විදිහට ගිවන් කරන ගිවන් කරන යනකොට පේනවා මේකත් වැඩි විහිළුවක් කියනවා. මෙච්චර ලස්සන බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙද්දි මේකත් වැඩි විහිළුවක් කියනවා කියලා බලනකොට මේ රූප බැලීම සත්‍ය ඇහිල්ල හැම එකක්ම වෙහසක්. ඒක හැම එකක්ම තෙලීමක්, තැවීමක් කියලා තේරුම් ගත්ත දවසට ඒ යෝගාචරයට පෙන්නේ හැම ගහච්ච දිනකට ගොඩ හිටියොත් මැස්ස වගේ. වතුරට ගියොත් මාළු කොටන. බුදියා ගත්තොත් වැලි ඇනෙනවා. අවකාශයට ගියොත් කුරුල්ල කොටනවා. අනිත් වගේ මේ සංසාරේ එකම චිත්තක්ෂණයක්වත් ඉසුගුලන්න එක චිත්තක්ෂණයක්වත් විවේකයක් නැහැ. එකම චිත්තක්ෂණයක්වත් මේකේ විස්්‍රාම වෙන්න තැනක් නැහැ. එකම චිත්තක්ෂණයක්වත් අපිට හුදකලා වෙන්න දෙන්නේ හැම පැත්තෙම කොට. ඉතින් මේක තමයි අපි ආඩම්බරයට කියන්නේ. ඒ නිසා දුක්ඛානුපස්සනා කරනකොට ඒ යෝගාවචරණ තේරෙන පටන් අර ගන්නවා. අපි මේ කුෂ්ඨ රෝගියෙක් ඒ රිදෙන නිසා කහ කහ කසාන හැදිච්චාම කහන එකේ සැපයක් වෙනවා. ඒ නිසා කුෂ්ඨ රෝගෙට ස්තුතිවන්ත වෙනවා. අනේ මේ කුෂ්ඨේ තියෙන නිසා කැහිල්ල සැපයක්. දැන් කුෂ්ඨ සනීප කරන්න කැමතියි. කසාන රෝගය ආවට පස්සේ හොදි එනකන් කහන්න. හරි සැපයි. ඒ කුෂ්ඨ සනීප වුණොත් කැහිල්ල කැහිල්ල සැපේ නැහැ. ආ නිවක තමයි දුක්ඛානුපස්සනාව කියලා කියන්නේ. විශේෂයෙන්ම යෝගාවචරයට තීරෙනවා මේ ආස්වාද ප්‍රසආසී හිතලා ගන්න හුස්ම නතර කරලා ස්වභාවයෙන් වෙන හුස්ම එනකොට සසංකාරික වෙන හුස්මක් එනවා. මේ හුස්ම විතරක් තියෙනවා අසංකාරික සසංකාරික ભેදේ, ඉච්ඡානුක අනිච්ඡානුක ભેදේ. හුස්මේ තියෙනවා හිතලා ගන්න පුළුවන් හුස්මත් ඉබේ වෙන එක. ඒකෙදි කියනවා ඉබේ වැටෙන හුස්ම බලන්න. ඉබේ වැටෙන හුස්ම ඉබේම සංසිඳෙන්න කියනවා. සංසිඳනකොට ශබ්ද වේදනා හිතවිලි කඩ අවදින්න පටන් ගන්නවා. ඒ කඩා වදින ශබ්ද වේදනා හිතිවිලි බලන්න කියනවා මේ ශබ්ද මම අහනවද මට ඇහෙනවද මේ වේදනාව මම ආයාසයෙන් වුමනාව විඳිනවද එහෙම නැත්නම් වේදනාව ඇවිල්ලා මට විඳවනවද මේ හිතවිලි මම හිතනවද නැත්නම් මට හිතෙනවද එතන විදිහට කියනවා ආනාපාන සංසිද්ධිකන යනකොට ගොජ දාන වේදනා ශබ්ද හිතවිලි අසංකාරිකද සසංකාරිකද කියලා බලන්න ඒක සසංකාරික නම් කර්ම රසය චේතනා කියනවා කර්ම රැස් වෙනවා. නමුත් මෙව අසංස්කාරික නම් ඉබේ සිදුවෙන දේ නම් මෙව ගැන පශ්චාත්තාප වුණාට ඒක වැඩක් නෑ මොකද මම කර්ම රැස් කරන්නේ නෑ. ඒක නිසා යෝගාවචර විශාල සාන්තියක් ඇති වෙනවා. මේ සද්ද ඇහුවට ඇහුණට මම අහනවා නෙවෙයි. ඇහෙන සද්ද. මේ හිතවිලි කියන එක හිතෙන දේවල් මිසක හිතන දේවල් නෙවෙයි. එහෙනම් මේ වගේ කර්ම රැස් වෙන්නේ නැහැ. මේවා ගැන පශ්චාත්තාප වුණොත් පමණක් මේකෙන් කර්ම රැස් වෙනවා. මේක ගැන ප්‍රතික්‍රියා කළොත් අනේ මට සද්ද ඇහුණා නැද්ද කිමේ සද්ද කරපු එකට එන ගහන්න ඕනේ කිව්වොත් ඉතින් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ කොක දාගන්න. ඒ සද්ද එන්නේ යණ්ඩයි. මම මොකටද මේ ඊගාවට එන්න මේ සද්ද එන්නත් ඉස්සලා සතිය නං. සද්ද ගියාට පස්සේ මගේ හිත සතිය නං මම අරසයි. වේදනාවක් ආවත් ඉස්සලා සතිය නං පස්සේ සතිය නං මම අරසයි. හිතවිල්ලක් ආවත් ඉස්සලා තිබුණ සතිය නං හිතවිල්ලෙන් පස්සේ සතිය නං මම අරසයි කියන පැත්තට ගත්තොත් මේ වේදනා සත්‍යවිලි ශබ්ද කියන මේ තුනටම යෝගාවචරයට පුදුමාකාර සාන්තියක් එන්න පටන් ගන්නවා අපිට එන හිතුවිලි 98ක් විතර ඉබේ හිතන්න නැතු වෙන හිතවිලි. මේවට අපි කොච්චර පශ්චාත්තාප. අපි මේකට කොච්චර පේන කියනවා. අපි කොච්චර නිමිටි අල්ලන්න හදනවා. අපි කොච්චර මේ වගේ අල්ලගෙන ගැහෙනවද? සේරම තුගේ වශයෙන් අතාරින්න යම් ආකාරයකට තමයි කරන්න ගිය ටිකට විතරයි හිතලා කරපු ටිකට විතරයි වග වෙන්න ඕනේ. අන්නේ වග වෙන ටික නතර කිරීමට අපි කියනවා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඒක ක්‍රමයේ හිතලා කරන දේවල් නතර කරන්න. රූප බලන් එපා, පෙනුනට කමන්නේ. ශබ්ද අහන්න එපා, ඇහුනට කමන්නේ. ගඳ දිගේ ආකර්ෂණය වෙලා දුවන්න එපා, යන ගමනේදී ගඳ දැනුනට කමන්නේ. රසට රසගේදී ඇති කරන්න එපා, දිවට රස දැනුනට කමන්නේ. කායට සුඛභෝගී දේවල් පස්සේ යන්න එපා. පහයට පහස ලැබුණා කමයි. හිතේ හිතවි හිතන්න එපා. හිතන තරම් ඒවට මඤ්ඤණා කියලා කියනවා. ප්‍රපංච කියනවා. හිතුණට කමක් නැහැ කියලා මේ හිතෙන දේවල්, ඇහෙන දේවල්, දකින දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා කියන්න පටන් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට තේරෙයි ඒවා මම මාගේ ආත්මය කිව්වට මගේ වශේ පාත්තන්න බෑ. මට ඕන වෙලාවට එන්නෙත් නැහැ. මට මෙවට ස්වාමිත්වයකුත් නැහැ. මට අධිකාරී ශක්තියකුත් නැහැ. මට ආණ්ඩුමත්තු කරන්නත් බෑ. ඒක නිසා මේ අසංස්කාරිකෝ පැන නගින අපිට වද දෙන මේ සියල්ලේ තියෙන අනාත්ම ස්වરૂපේ තේරෙන්නේ ඒව සසංකාරික අසංකාරික දෙක වෙන් කරලා බලපු මිනිහට විතරයි. මේකදි මම නැවතත් කියනවා සසංකාරික දේවල් ශික්ෂණයට යට කරා. සීල ශික්ෂණයේදී වචන ක්‍රියා දෙක අපි පුළුවන් තරම් නතර කරා. සමාධි භාවනාවේදී චිත්ත සංඛාර එන්න හිතන දේවල් අඩපණ කරන විපස්සනාදී ඊට ටිකක් අඩපණ කෙරුවට පස්සේ තමයි තේරෙන පණගනවම කරන්න ගියාට හිතලා කරන්න දීක නැත කරාට ඉබේ කරන දේවල් වලින් අපිට හැම ගහපු දෙනකට වගේ පුදුමාකාර වාදයක් මෙන්න මේ ටික මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි මේක මට පාලනය කරන්න බෑ මේක මට වශයෙන් පවත් ගන්න බෑ මේකට අධිකාරී ශක්තියක් නෑ මම මේකේ නේවාසිකයෙක් නෙවෙයි මේක මට ආණ්ඩුමට්ටු කරන්න බෑ කියලා තේරුම් ගත්තට ඒක නීචකමක්වත් නිහිනකමක්වත් ආත්ම දෘෂ්ටි නැතිකමක්වත් පෞරුෂත්වෙ නැතිකමක්වත් මේවා මම මාගේ කියාගත්තොත් වෙන්නේ අහකන්නයි ඔඩොක්කේ දාගන්න මෙන්න මේ දෙක වෙන් කරගත්ත දාසේ යෝගාචර නිවන් දකින්න ඕනේ නෑ මේක දැකපු දවසේ තීරණ පටන් ගන්නවා මේ පෘථග්ජනයා කියන සතා පහට යන දාන සියලුම දුක් කරදර දාගෙන පුදුමාකාර පිළිලක් වෙනවා මේ බුදුහමසෝ මෙච්චර ලස්සන කියලා තියෙදි හිතලා කරපු දේවල් විතරයි කර්ම රැස් වෙන්නේ කියලා කිව්වට අහක යන දේවල් වලට පවා සිදු වෙන දේවල් ඔලිය දාගෙන ඒවා මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කරගෙන පෙළෙන නිසා යෝගාවචරය ශික්ෂණය හරහා හිතලා කරන දේවල් හිතලා කියන දේවල් හිතලා හිතන දේවල් මිරිකන්න ඒවා ශික්ෂණය කරන්න අමාරුයි. නමුත් ඒ ටික කරපැහැකි. නමුත් එතකොට හිතිලා කරන ක්‍රියා, නොහිතා කරන ක්‍රියා, නොහිතා කරන කතා, නොහිතා කරන කල්පනා කියන එක වෙන් කරගත්ත දවසේ. තේරෙන පටන් ගන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ක්‍රියාත්මක වෙන්නේ කාගේ න්‍යාය පත්‍රයක. තන්නේ කර මාරපාක්ෂිකයි. තන්නේ කර කෙලෙසක් හදුවයි. උනාට පස්සේ අපි එක මම කියාගන්න. ඉතී බිනව මට හරියට වෙන් කළා කියනවා මේ ටික නම් මම හිතලා කරේ. ඒක නම් කර්ම රැස්මක් මම ගෙවන්න ලෑස්ති. මේ ටික මම හිතලා කරේ නෑ. මේක මම අනාත්ම. මේක වශයෙන් පාත්තන්න බෑ. මේකට මම මම අයිතිවාසිකම් කියන්නේ නෑ කියපු දවසේ ඒක යාර දැන ඒ සාන්තිය යෝගාවචරයේ දැනෙන සාන්තිය අමානුෂිකයි කියලා. මිනිස්සුෙකුට මිනිස් ලෝකෙ විඳින්න බැරි තරම් සාන්තියක් හම්බ වෙනවා. මොකද විශේෂයෙන් පේනවා සියලු දෙනා මේක මගේ කියලාගෙන විඳවන විඳින්න. මොන විදියෙන්වත් අයින් කරන්න බෑ. යාට පුදුම ආසාවක් තියෙනවා. මේ අහකන ඔක්කොම ටික දාගෙන මම මේ දුක් විඳින කෙනෙක්, මට ප්‍රශ්න තියෙන කෙනෙක්, මට වගකීම් තියෙන කෙනෙක් කියලා කියන්නේ. ආනික දැකපු දවසේ සංසන්දනාත්මකව තමයි තේනවා මේ නිවන ප්‍රත්‍යක්ෂ කළ හැක්ක. ප්‍රත්‍යක්ෂ කරන්නේ ඉස්සල්ලාම ණය විපස්සනාවට. තර්කයටමත් අක් වෙනවා. මේව අල්ලගෙන කොච්චර කරදද. මේකට ඉතා භයානක විදිහට අහුවෙන කෙනා තමයි මේ සුචරිතවාදියා. සුචරිතවාදියා අනුවරද්දක් කරුවොත් ඒක දාගනත් ඒකෙමුත් ඇති. අත්කිලමට අනුയോഗය මන මිනිසයා කවුරු වැරද්දක් කරුවත් දැක් ගන්නවා අනේ මම මේ මිනිසා හිටපු දන කොච්චර කල් සංසාරේ හිටියද දැන් මෙයාට කොහොම කරුවක්වත් එයාට තේරුම් ගන්න බෑනේ මේක කරපු දෙයක් නෙවෙයි කෙරිච්ච දෙයක් කියලා ඒත් එයා තැවෙනවා ඉතින් මං කරන්න තියෙන පරිස්සම්ගෙනේක තමයි මට ආයෙත් උතෙන්ද වැටෙන්න ඉඩ තියෙනවා කියලා මේ මිනිසයාට 100 200ක් අනුකම්පා කරපෑ ඒ වගේ මෙයාට අවශ්‍ය නම් උදව්වක් කරන්නත් පුළුවන් කොච්චර වැරදි කරා අන්නේ විදි විශාල මානව දයාවක් විශාල හදවතක් ඇති කරන්න යෝගාචර දැනගන්න ඕනේ මම මෙච්චර සීල රකිද්දී මම මෙච්චර මේ ඉක්මීමක් යට කරන දෙතියේදී මගේ කායික දුස්චර්ත සිද්ධ වෙනවා මගේ වාචික දුස්චර්ත සිද්ධ වෙනවා මගේ මානසික දුස්චර්ත සිද්ධ වෙනවා මට තරම් වෙන්නේ නැහැ මොකද කරන්නේ මම ඒකට නම් වග බෙන්නේ නමුත් මම දන්නේ නැතුව මගේ කයෙන් ක්‍රියාත්මක වෙන දේවල් මම දන්නේ නැතුව මගෙන් පිට වෙන වචන මම දන්නේ නැතුව මගෙන් එන හිතවිලි මේ ටිකත් මේකට දාගත්තොත් නම් මේ මනුස්සයා ගොඩ ගන්න බෑ ඉන්දුවර බලන්න අපි සමිතිකර සභාවට යන්නේ ඉස්සලා මේ දේ කියන්න කියලා හිතාගෙන යන ටිකද ගියේ වෙද්දි කියලා කදාවත් නෑ ඒ තත්ත්ව අනුගතව කියවේ කියුණාට පස්සේ අයියෝ කියලා පශ්චාත්තාප ඒ වගේම අපි තැනකට යනකොට හිතන්න ඕන දේවල් නෙමෙයි හිතේ. නමුත් හිතුණාට පස්සේ ඒකට පශ්චාත්තාප. ඉතින් ඒ පශ්චාත්තාපේ මානව දයාවක් කරගෙන මානව අයිතිවාසිකමක් කරන තැවෙන මනුස්සයා ගැන මොනව කරන්නද සෝරි කියලා තමයි කියන්නේ. නන්නේ සෝරි කි මොකටද කන්නේ මනුස්සයා ඊළඟන පරිප්පු කනවා. ඇදගෙන නාන. බෙදාගෙන පරිප්පු කන කෙනෙක්. මෙතන ගියාට පස්සේ තමයි තේරෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න මේ අනාත්ම ධර්මයේ ප්‍රත්‍යක්ෂම කරන්න ඕනේ නෑ ඒක ණය ක්‍රමයට අවබෝධ කරගන්න. අසංස්කාරිකව අපේ හරහා ක්‍රියාත්මක කරන දේවල් දැනගන්න ඕනේ නම් පොඩ්ඩක් හීන ලෝකේ ගැන හිතන්න. හීන ලෝකෙදි කිසිම අපේ පාලනයක් නැහැ. අපේ යටපත් කරපු ඒ හැඟුම් ටික සේරම එදිදක්. ඒකේ සදාචාරයක් නැහැ. ඒක මොනම දෙයකටවත් පායින් කරන්නේ නැහැ. ඒ වගේම අපි යම් කිසි සම්දර්භයක් ඉදිරිපත් කරන නාටකමක් හදනකොට නාට්‍යයක්, එළි නාට්‍යයක්, චිත්‍රපටයක් හදනකොට ඒක අවශ්‍ය સંદર્ભයේ ගෙන දැක්වීම සඳහා හොඳ නරක දෙකම වේදිකාගත කරන්න. ඊට පස්සේ තමයි ප්‍රේක්ෂකයාට හොඳ තාර්කික දර්ශනයක් දැක් ගන්න ඕනේ වගේ මුළු නාඩගමක් තමයි මුළු ජීවිතේ. අපි කරන්නේ දැන් මේ අනුන්ගේ ඇස්වල ජීවත් වෙන්න හදනවා මිසක් ශික්ෂණයක් පිළිබඳව ජීවත් වෙන්න නම් බුදුහාම කියනවා අරඤ්‍ය ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාගාරගත. මේ සෙනගක් එක්ක ඉඳගෙන කරන මේ නාඩගමේ කවදාකවත් බල්ලොත් එක බුදිය ගත්තොත් මැක්කොත් එක නැගිටින්න වෙන්නේ කියලා කතාව. ඒකේ ආහන්න දෙයක් නැහැ. බල්ලොත් එක බුදිය නම් මැක්කොත් එක තමයි කියන්නේ. මේ කෙලෙසයිද බුද්ධලොත් එක බුදිය ගත්තොත් අලිගලි වාසය කෙරුවොත් අනිවාර්යයෙන්ම කෙලෙසනවා. ඒකයි සර්වඥන්ට කියන්නේ මට අයස වේවා. මට විවිකේ වේවා. මට හුදේකලාව වේවා. ඒ නිසා අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සනට යනකොට මේ මනුස්සයා සබාශීලී සතෙක් බවට පත් උනේ බය නිසා. සබහාගත වීම දැන් ශිෂ්ටාචාරය කියලා. කවදාද මනුස්සයට හරියන්නේ? තමන්තුලට තමන් ඇදගත්තු දවස. මම කියන්නේ මේ ආත්මයක් තියෙනවා කියන්නේ. නමුත් හුදේකලා වෙච්ච දවස් තමයි නිවන තියෙන්නේ. විවේක වෙච්ච දවස් තමයි නිවන තියෙන්නේ. විශ්‍රාම වෙච්ච දවස් තමයි නිවන තියෙන්නේ. නමුත් අපේ ශක්තිය තියෙනකම්, හයිය තියෙනකම් අපි ගලන්නේ පුළුවන් තරම් ව්‍යාපාර අපි ගලන්න පුළුවන් තරම් එක්ක සමගිව ගත කරන්න. ඒ ගත කරන හැම වෙලාවෙදීම උච්චර සුද්ධ කරක් නැවත ඒක බෝධ හොදමඩි දාන තැනකට යනවා. ඒ නිසා යෝගාවචරයට විතර මේ අවස්ථාව දැවෙන තැවෙන තත්ත්වයටපත් වෙන. ඒ වගේම අදාළ වෙන වෙන කෙනෙක් නැහැ. මොකද පුත්තජන මේ ශේෂ්ඨ ගැන හිතන්නේම නැහැ. එයා ඉන්නේ නිතරම සබහාගත වෙලා, නිතරම රූප, ශබ්ද, ගන්ධ, රස විශ්ේ යෙදිලා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයෙන් පටන් ගත්ත දාස්ලා මරණ ගම ගත්තා. මේ ශාර කවදාකවත් අනින්ජ ප්‍රතිබද්ධ විඥානයක් ගැන හාංක විශ්යක් දාන්නේ. ඒ වගේම අපපතිතිත විඥානයක් කියලා સંદર્ભයක් තියෙන බව අනිදර්ශන විඥානයක් කියලා સંદર્ભයක් තියෙන බවක් දාන්න. ඒක කියනකොට කියන ඕව නිකන් මේ গুপ্ত ධර්ම මොකටද ඕව මේ කල්පනා කරගෙන ඉන්නේ අපි වගේ ඔය රැට දවල්ට කැම්බත් එක්ක බුදි ගන්නගෙන ඉන්නේ. මොකද මේ භාවනා කරන්නේ මොකටද ඕව අහන්නේ? ඒ නිසා ඊයත් අනබේන දෙන්නේ අපිට පිස්සුයි. මේ වැඩි මේ ගමනේ යන්න හදන කෙනාට මේ දු මේ කටවචන කියන්නේ මේමයි. දැන් ඕගොල්ලෝ කියන්නේ මේ මේ දු භාවනා කරන දුක නැති වෙනවා කියන්නේ ඕගොල්ලන්ට දුක වැඩි වෙලාට තියෙනවා. වෙනදක් නැත්තරම් මේක තුවාලේ පෑදුවා වගේ දුක වැඩි වෙලා තියෙන කියලා කාමභෝගියත් අපිට කුසුළු විසුනවා. ඒතකොට යෝගාවචරයට වෙන්නේ භාවනාවේ පරාදයි නම් දෙපැත්තෙම පච වෙනවා. ගෙදර ගියාම මේ මිනිස්සු උසුළු විසුළු කරනවා මේ භාවනා මධ්‍යස්ථානෙත් උසුළු විසුළු කරනවා ඒක කොහෙවත් කරන්න බෑ. නමුත් මේ තියෙද්දි විකට භාවනා කරගෙන ඉදිරියට යන මිනිස්සයා කියලා කියන්නේ මේ මිනිස්සයා මේ අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන ආත්මානුපස්සන වගේ දෙයකට නොවේයි නම් භාවනා කරන්න වැඩි කල් භාවනා කරන්න බෑ. තල්ලු වෙලා යනවා. මේ හා විශාල මේ දුෂ්කර ගමනක් නෛර්යානික සීතත් ධර්මයක් එක්ක අපි වැඩ කරන්නේ මෙතෙක් නොකරපු ප්‍රයත්නක් මේ කරන්නේ ඒක නිසා මේ පාලනය කර හැකි සියලු සංස්කාර කාය වචී මනෝ සංස්කාර අපි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලින් මුලවන්ත පාලනය කරනවා. නමුත් උඹට අවදි ලබන්න කොච්චර පාලනය කරා අසංස්කාරික මත වෙන ඒවට කියනවා අසංස්කාරික රූප අසංස්කාරික අවිඥානික රූප සංඛාර අවිඥානික වචී සංඛාර අවිඥානික මනෝ සංඛාර. ආනිවදියා බලනකොට අපි නොහිත මොනවා හිතන්නේ නැතුව මොනවා කරුවත් මුළු ජීවිතේම කිසියෙම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. මේක ඇතුලේ නාඩගම නටන. මොලේ දුර්රකම් අඩුපාඩුකම් වීම නිසා සම්පූර්ණ කයට පණ තියෙන හිත මැරිච්ච හිත නෙවෙයි මොලේ මැරිච්ච ජීවිත දැන් වෛද්‍ය විද්‍යාවේ අලුත් නවීන තත්ත්ව නිසා හරි ප්‍රසිද්ධයි. ඒක නිසා කිසිම ඇමරිකාවේ ප්‍රාන්ත අතර කිසිම එකඟතාවයක් නැහැ. මිනිස්සු මැරුණා කියන්නේ කෝකද කියලා. සමහර කියනවා හෘද වස්තු මැරිච්චාම මැරුණා කියලා. සමහර කියනවා මොලේ මැරිච්චාම මැරුණා. ඒ මොකද මොලේ ඉස්සරහාම මේ නළල පැත්තේ තියෙන කොටස තමයි මිනිස්සු දියුණු වෙනකොට වැඩියෙන්ම දියුණු වෙච්ච කොටස. ඒක මැරුණට ඒක යට තියෙන අපි කියන ගොඩාමලේ කොටස උරගයේ කුතු සම්බන්ධ පරිණාමයේ ඊටාම පහත් මට්ටමේ ඉන්න සතෙකුගේ මොළයේ ඊට යට කොටස ඒක වැඩ ඒක වැඩ කරන තාක්කල් මේ මනුස්සයාට දෙයක් ගිලින්න, හුස්ම ගන්න, බඩට ගියාපු දෙයක් දිරවන්න පුළුවන්කම තියෙන නිසා ඉස්සරහා මොලේ වැඩ කරන්නේ නැහැ. ඉන්ද්‍රිය බද්ධ මොනම සංඥාවක්වත් ගන්න බෑ. කතා කරන්න බෑ. නිකම්ම නිකන් ඉන්නවා. හැබැයි කඩ දැම්මොත් ගියේ. හුස්ම ගන්න. මල පරිවෘත්ති ක්‍රියා සිද්ධ වෙනවා. දැන් හරි අමාරුයි තීන්දුව කරන්න. එනිසා මරුණද නැද්ද කියලා. ඉතින් ඇමරිකාවේ තිබුණා බටහිර තිබුණා මේ අංගෝපාංග අනිත් අයට දෙන්න නම් කල්ැතු ඒගොල්ලෝ අස්සම් කරන්න ඕනේ අන්තිම කමිටු පත්‍රය ඇඟ රශ්මියතියෙදි නැරිලා ඇඟ රශ්මියතියෙදි ඉඳුරන් ගලව ගන්න ඕනේ. නැත්තම් ඒවා ඉක්මනට ආසාදනය. ඉතින් ඒක නෝන කෙනෙක් කියලා කියනවා එයා මැරුණට පස්සේ අංගෝපාංග දෙනවා කියලා. ඉතින් දැන් දොස්තර තීන්දුව කරාලු නෑ මැරුණා. නෑ ඉන්න මොනක් කතා බතා කරන්න බෑ මිනිහ වගේ තමයි හැබැයි ඇඟ රස්නය. මහත්තයා කිව්වලු ඔය කොච්චරකටවත් තාම නෝනා මැරිලා නැහැ. අපේ තාත්තා බලපෑ. මාස දෙකකට පස්සේ ගෑනිට පණ ඇවිල්ලා කිව්වලු. දොස්තර මහත්තයා කිව්ව නේද මැරුණයි කියලා. ඒතකොට ඔයා නේද කිව්වේ මැරලා නැහැ කියලා. මට ඔක්කොම ඇහුණා. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ ටික කතා කරන්න බැරි වුණාට මේ විඥානයේ වැඩ කරේ කොහොමද කියලා. අර උරග විඥානයේ වැඩ කරනවා. ඒ උරග විඥානයේ වැඩ කරද්දී වෛද්‍ය විද්‍යානිකුල සම්පූර්ණ මනස ජීවත් වෙනවා. යට ඔක්කොම රෙකෝඩ් වෙනවා. එහෙම ඉන්න මවක් හිටියලු මාස 8ක් ගැප් බර වෙනවා. ඊට පස්සේ දැන් එයාගේ අන්තිම ගණිතපත් හැටියට මැෂින් එකෙන් ගලවනවා. ගලවුවනම් ඔක්සිජන් නැහැ. පරිඋත්ක්‍රියා නැතරම මැරෙනවා. ඉතින් ගැබ මෝරනවා. ඊට පස්සේ මේගොල්ලෝ මැෂින් එකට පණ දීලා ඊට පස්සේ ගැබේ ප්‍රසූතිය සිද්ධ වුණාට පස්සේ මැෂින් එකෙන් ගැලවුවා පස්සේ අම්මා මලා දරුවම දරුව හැදිලා. ඒ නිසා මතක තියන්න අපි මේ දවල් පුරාවට මේ කොරන සෙල්ලම් ටික නැති වුණාට මේ ජීවිතේ යනවා. අපි හිතන්නේ අපි කෙරුමලයි. අපි මේ මේ දේවල් කෙරුවේ නැත්තම් මේ ඉර පායන එකක් නෑ. එහෙම නැත්තම් මේ වැඩ වෙන එකක් නෑ කියලා උද්දී පටන් ගත්ත හැන්ද වෙනකම් බැඳගෙන වැඩ. ඒ මොනවාක්වත් නැත කරුවට මේ ලෝකෝය තාලෙම යනවා. ඒ නිසා අපිට වෙලා තියෙන්නේ ඒව ඉවර කරලා භාවනා කරන්න ගියොත් එන්නේ මේ වැඩ ඔක්කොම ඉවර කරලා කල්දාක භාවනා කරන්න වෙලාවක් හම්බුනේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි මේ හිතාගෙන ඉන්න ලෝකය කල්දාක සාර්ථක වෙන්නේ කුතුහලයි. අපි අම්මල දත්තලා අත්තල මුත්තල කිත්තල ගිරි කිත්තල දත්තල පනත්තල ගිරි කෑ මුත්තල ඔය විදිහට තමයි තටමැන්නේ. හැබැයි උන්දල මැරනකොට භාගෙට තියලා තමයි මැරුනේ. නිසා Taman දැනගන්න ඕනේ මේකේ කරින්න කියන අවශ්‍යම කොටස් තිබෙනවා. මූලික අවශ්‍යතාවයක් සඳහා මහන්සි වෙන්න මොකද නැත්නම් මේ පරිදි නතර කරන්න බෑ. නමුත් මේ අතිශෝක්තිය මේ සුඛභෝගීත්වය මේ පුරසාරණ මේකෙන් වෙන්නේ මොකද්ද? අල්ලපු gedarak කෙලෙස් ඇති වෙනවා. තමන්නත් කෙලෙස් ඇති වෙනවා. භාවනා කරන්න වෙලාවකුත් නැහැ. අපි හිතනවා කරමයි. ඒ නිසා යම් දවසක මේ යෝගාවචරයයේ අසංස්කාරික සසංකාරික ભેදී දැනගෙන මේ යන ධර්මතාවය ඒකට කියනවා ධර්ම නියාම කියලා නියම ධර්ම පහක් සර්වචන්සේ සඳහන් කළ තුනක් චිත්ත නියාම, බීජ නියාම, කම්ම නියාම, උතු නියාම ආදී වශයෙන් නියාම ධර්ම එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි මේවට ඇඟිලි ගන්නවා. නියාම ධර්ම තියේදී ඇඟිලි ගන්න හැම එකටම සංසාරේ ගෙවන්නේ. කවදා හෝ නියාම ධර්මයට අපි හැඩගැහිච්ච දවසට අපිට කියනවා තතතාවේ කියලා, තථාගත කියලා කියනවා. අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන බව කියලා කියනවා. ඒ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන බවට අත්‍යම ධර්මතාවය තමයි අනාත්ම ධර්මතාවය. මේක කොහොම කරුවක්ක සිදු වෙන දෙයක් දෙන්නේ. ඒකෙදි මම කරන්න හදනවා කියන හැම වෙලාවෙදීම මේ සක්කාය දිට්ඨිය මේ මාන්නයත් මේ තෘෂ්ණාවත් නැතිව. මේ සක්කාය දිට්ඨිය මාන්නේ තෘෂ්ණාව නැතුව යම් ප්‍රමාණයකට නැතුව මේ ජීවිතය ගෙනියන්න බෑ. නමුත් අපි ගොඩාක් අතිශෝක්තියක් කියන්නේ. අපි ගොඩාක් හිතනවා මේ මම නැත්තම් මේ දේ කරන්න බෑ නමුත් එකල යුතු මට්ටමට අඩු කරන්න කවදාකවත් පුතජන තේරෙන්නේ නැහැ. එයා හැම වෙලාවෙම අතිශෝක්ති කරනවා. ඒක මඤ්ඤණා කරනවා කියලා කියනවා. ඒ නිසා භාවනා කරගෙන යනකොට තමන් ගත්ත කර්මස්ථානේ මම මේ කතා කරන්නේ විපස්සනා භාවනාවේ ඒ කර්මස්ථානයේ සංසිඳීගෙන එනකොට ඒ යෝගාවචරයේ ඒ විශේෂයි. ඊ타මත්ම සූරව, ඊ타මත්ම සත්පුරුෂව, ඊ타මත්ම කල්යාණව. පටවියාපෝ තේජෝ හරහා අවකාශයට යනතේ සැප දුක් දෙක හරහා දුක්ඛම සුඛයට යනතෙක් දන්නා දේ හරහා නොදන්නා දේට යනතෙක් කරන සියල්ලම සසංකාරිකව කරන සියල්ලම නතර වෙනතෙක් මේ විඥානයේ අපචිත තන්ට යනතෙක් හැම වෙලාවෙම මේ කර්ම වට කිලේශ වට විපාක වට කරගන්නවා යෝගාවචරයට විතර චිත්තක්ෂණයකට අත්දකින්න පුළුවන් මේ කියන අනිත්‍යතාවය හරහා නොවෙනස් වෙන්නා වූ නිත්‍ය සත්‍යයක් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා. ඒක තියෙන අවකාශයේ අට ව්‍යාපෝතේජවල නෙවෙයි. ඒක තියෙන අදුක්කම සුඛේ සැප දුක දෙකේ නෙවෙයි. ඒක තියෙන ප්‍රකාශ කරන්න බැරි තැනක අඳුනා ගන්න තැනක පුළුවන්. ඒ දේ තියෙන්නේ නිහතමානීව හුදකලා වෙච්ච තැනක යමක් කරන තැනක නෙවෙයි. ඒ දේ අඳුනා ගන්න පුළුවන් විඥානේ අපපතිත්‍ිත විඥානයක් එක අයිතිවාසිකමක් කියන්න බෑ කාටවත්. අන්න එවැනි ඉරියක් හඳුනා ගත්තට පස්සේ නිකන් අන්ධකාරයක මේ වගේ රැයක වහින වෙලාවක අකුණු විදුලියක් කොටලා තමන් යන පාර දැක්කා. දැන් දන්නවා මම යන්නේ උතුරු දිශේට නැගිට දිශට යනවා කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණය තමයි දන්නවනම් පාර හරි කියලා. ආ මේ වගේ තමයි ඉස්සල්ලාම අනිත්‍යතාවයේ දුක්ඛතාවය අනාත්මතාවය වැටේ. වැටුණාට පස්සේ රුචි අරුචිකන්ත පාවා දීලා ජීවිතය ඒ අනිත්‍යත්වයට දුක්ඛත්වයට අනාත්මයට ගැළපෙන විදිහට ජීවනතාවක් සකස් කරගෙන අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා කරන වෙලාවේදී නම් ඒ යෝගාවචරයට අනිච්චං අනිච්චං දුක්ඛං දුක්ඛං අනාත්මං අනාත්මං කියලා කියන්න පුළුවන්. එවැනි වාතාවරණයක් නැති වෙලාවේ අනිච්ච දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරාට ඉච්ඡ ලෝක වෙනසක් ජීවිතයට ඇති වෙන්නේ මේ අපි මේ කතා කරන මේ අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන මම ඊයේත් මතක් කරා සත්‍යානුපස්සනා විදිහට මේක විස්තර කරලා තියෙනවා සරුවචනාංශේ 13 ආකාරයට විස්තර කරනවා 18 ආකාරයට විස්තර කරනවා ඔක්කොම එකතු කරලා 44 ආකාර විපස්සනා භාවනාව කියලා 40 ආකාරයකට ඒකේ දුක්ඛ ලක්ෂණය විතර 25 ආකාරයට විස්තර කරනවා අනිච්ච ලක්ෂණේ 10 ආකාරයට විස්තර කරනවා අනත්ත ලක්ෂණේ 5 ආකාරයට විස්තර කරනවා අනිච්චතෝ තුච්චතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ ඉතින් මේ ටික ඉස්සරහට යනකොට යනකොට යනකොට තමන්ට තේරෙයි මෙතෙක්කල් ප්‍රතික්ෂේප කරපු කොටසක් මෙතෙක්කල් වැරද්දක් කියලා හිතපු කොටසක් මෙතෙක්කල් පැරදිල්ලක් කියපු කොටසක් තමයි මේ අනිච්චතෝ උච්චතෝ විච්ඡතෝ අනත්තතෝ පරතෝ වශයෙන් සලකන්නේ. නමුත් එකකින් අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. මේ අවුරුදු 2600ක් මේ પરම්පරාව මේ ආර්ය પરම්පරාව මේ මෙච්චර සංකර ලෝකේ මේ සංකරත්වයේ යට චින්නෝ පැවතිලා නැත්තම් මේ වෙනකම් මේක ඉන්න බෑ. මේ ලෝකෙ මෙච්චර නිත්‍ය වෙන්න දඟලද්දි මෙච්චර සැප හොයන ලෝකේ මෙච්චර ආත්මවාදීව රණ්ඩු කරන ලෝකේ මේ අදු අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මේ තාමත්ම සීමිත පිරිසක් කරා ඇවිල්ලා තියෙනවා. මේක ගැන කතා කරනකොට ශ්ලෝක කාර්යය කියනවා සංස්කෘත ශ්ලෝක කාර්යය ඒ කොච්චර ඡන්දපරුස සිංහයෝ දවසකට එක වතාවට පැටව තුන් දෙනෙක් වදන. ව්‍යාග්‍රෝ දෙන්නෙක් වදනවා. නමුත් කොච්චර ඡන්දපරසුණත් එකවරකට තුන් දෙනා වැදුවා සිංහයා කියන සතා ලෝකෙන් තුරන් වෙමින් එකවරකට එක එක් පැටියෙක් වදන හරකා අහිංසකව ගත කරන ලෝකෙ බෝයි. ඒ සමේ අහිංසකත්වය. අනිත්‍යත්‍ය දුක්ඛත්‍ය හරහා යන්නේ ඔන්න සෙල්ලම් දහංගට දාපු කෙනාටත් යට කරන්න බෑ. ඉතින් මේ ආගමකේ රකින්න ඕන එකක් නෙවෙයි ධර්මතාවයක් තියෙනවා. අපි කවදා හෝ ඒ අනිත්‍යත්‍යට දුක්ඛත්‍යට අනාත්මයට යන ආකාරයට පිටිවිලි රටාව, ජීවන රටාව සකස් කරලා එවැනි කල්යාණ මිත්‍රන්ගේ ඇසුර ලබලා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැත්නම් මේ ත්‍රිලක්ෂණ පරිසංයුක්ත දේශනා හුඟක් දෙමින් කටයුතු කළොත් අපිට ඒ පෙරහැරට එකතු වෙනවා. එහෙම කටයුතු කරන්නේ නැතුව හිටියොත් අනිවාර්යයෙන්ම අහුවෙලා තියෙන්නේ නিত্য කියන සුඛ කියන සුභ කියන පෙරහැරට බව මතක තියාගන්න. මේ දෙක අතරමැද අම්බලන්නේ. එක්ක අපායට එක්ක නෙවෙයි. ඒ නිසා චිත්තක්ෂණේ කොහොම අපි සතියේ නොවේ නම් ඒකාන්ත අපාගත වෙන කෙලෙස් තමයි ඇති වෙන්නේ. නිසා අපිට අවශ්‍ය නම් සංවේගයක් තියෙනවා නම් මේ සතිය කියලා කියන්නේ වේදන් අධික දෙයක් නෙවෙයි. හැබැයි රුචර්චුකම් පාවා දෙන්න වෙනවා පුළුවන් තරම් සතියෙන් ගත කරන අපි චිත්තක්ෂණේ චිත්තක්ෂණේ ගොඩ දා ගන්නවා. ගොඩ දාගෙන මේ බුද්ධහාදී උත්තරයන් වහන්සේලාගේ ඒ නෛර්යානික පාදක මාවතට යනවා. අනිත් පැත්තට යන හැම වෙලාවකම අපිට ගොඩාක් සෙනග ඉදී ගොඩක් ජනප්‍රිය වෙයි ලාභ සත්කාර වැඩි මතක තියන්න. හැබැයි ඒහා සමාන ප්‍රදේශයකට කෙලස් වැඩි. ඒක නිසා මේ ත්‍රිලක්ෂණය පිළිබඳ කතාව බොහෝ දිනකට ගොදුරු වෙන බොහෝ දිනකට රුචි දෙයක්ුත් නෙවෙයි. භාවනා කරන කෙනාට නම් කර්ම ගෙවිලා එයාගේ නිවනට කිට් වෙනකොට තමයි මේකේ රසය තේරෙන්න පටන් ගන්නේ. ඊටාත්ම කලාසුතු වෙන දෙයක්. ඒ නිසා මේක අහන්න හම්බුනත් මේක ඇති. මේ අනුව අපිට චින්තාමය ඥාන භාවනාමය නැත්නම් අන්වේ ඥාන, තර්ක ඥානයක් හරි පහළ වෙනවා ඒක ලොකු දෙයක්. මේ චිතු දුංගා ගැඹුරුයි ඒක භාවනාමය වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන එක. මේ අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්මානුපස්සන කියන මේ තුනම පහළ වෙන්නේ පහන සංඥාවේදී භාවනාරාමතාවයි. ඉතින් එනකන් තියෙන මෙවුවා සුත්තමේ වශයෙන්, චිත්තමේ වශයෙන් යන දේවල් ඒ උනත් ඒ සුත්තමේ වශයෙන් හෝ ඒ චින්තාමේ වශයෙන් හෝ දැන් අවුරුදු 10ක් 15ක් ඇතුළේ මේක මතුවේ. ඊට ඉස්සෙල්ලා සාහිත්‍යයවත් මේක තිබුණා. හොඳට මතක තියාගන්න. ඊට ඉස්සෙල්ලා සාහිත්‍යයක්වත් බණකවත් අහන්නවත් තිබුණේ නැහැ. ඒ නිසා අපි ඉපදිලා තියෙන බුද්ධ ඥානකත් එක්ක සුවිශේෂී අවස්ථාවක්. ඉතින් ඒ ප්‍රතිච්ඡේදෙත් අපි මේ හරක් වගේ, සත්තු වගේ, කාලබෙලනක් ලසෙල්ලම් කරලා ඉන්නවා වගේ විතරක් ගත වුණොත් අපි ඉතින් ලද අවස්ථාව පැහැරෙදියා වෙනවා. ඒ නිසා අපි මේ ධර්මයේ මේතා මේ තන අපකර සොයාගෙන පැමිණෙන වෙලාවේදී මේ ධර්මයට අනුග්‍රහ කළොත් ඒහා සමාන ප්‍රදේශයකට අපිට කල්යාණ සංසේවනයේ ධර්ම ශ්‍රවණේ යෝනිසමංස්කාරය පහළ වෙයි. ඉතින් ඒක මේ ශාසන බාරදාරකාරී සුළු පිරිසකගේ අති වැඩක්. ඒක ගෝසාව වැඩක් නෑ. ඒක කිසිම ඔය මේ මේ ශබ්ද ගෝසාවත් එක්ක යන වැඩක් නෙවෙයි නිස්සබ්ද වැඩක්. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ මේ ධර්ම කොටස පුළුවන් තරම් ජීවිතයට සම්බන්ධ කරන අපි අපේ අභ්‍යන්තර සාසනෙත් හිතා තීක්ෂණ කරගෙන ප්‍රණීත කරන කටයුතු කරන අතරේ බාහිර ලෝක ශාසනයට යම් ආකාරයකින් මේකෙන් ආදර්ශයක් මේක වෙනනම් කරන්න දෙයක් නෑ ආදර්ශය පමණමයි මේක ඉතුරු වෙන්නේ නිස්සද්ද බණ කියන තමයි මේක කියන්න වෙන්නේ අන්න ඒව කටයුතු කරුවොත් ඒ සර්වඥාන්සේ වැඩ හිටපු කාලයට වඩා අද යුග වාසයෙන් වටිනාකමක් මොකද ශාසනයේ අවුරුදු එන්නේ එන්නේ එන්නේ ඉලිහෙන වෙලාවනේ නිසා මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච බණ අහපු භාවනා කරපු සීල දෙනාට මේ තමන් කරා පැමිණෙන මේ වටිනා ධර්මයේ බරධාරකම වඩ වඩා හොඳට වැටහිවා තවත් ජීවිත පරිත්‍යාගීව කටයුතු කිරීමෙන් අභ්‍යන්තර බාහිර ශාසන දෙක දියුණු චුණු කරගන්න ලැබීවා සීල දිනාත්ම අවසානයේ ශාන්ත සුන්දර තත්ත්වයේ සාක්ෂාත් කරගන්නත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් අප කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියන බාරයි